අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහා වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉද භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චතුසු අරිය සච්චේසු තීති අවසර ස්වාමින් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අප මේ සාරිපුත්ත මහා ස්වාමින් වහන්සේ විසින් දසුත්තර සූත්‍රයේ ඉඳහා දේශනා කරන්න ඉදිච්ච ඒ සතර සතිපට්ඨානය භාවිතා කළ යුතු ධර්ම හතරක් වශයෙන් ඉදිරිපත් කරන්න ඉච්ච මේ සතර සතිපට්ඨානයයි විශාල වශයෙන් මේ වැඩමුළුවේ ඉදිරියෙන් තියාගත්තේ. ඉතින් පසුගිය දවස් දෙකේම වගේම තුනීම වගේම අපි උත්සාහ කළේ මේ ප්‍රථමයෙන් උපයාස අපයා ගන්නාලාද කායානුපස්සනාව හරහා වේදනානුපස්සනා චිත්තානුපස්සනා හරහා කෙනෙක් කොහොමද ධම්මේසු ධම්මානුපස්සී කියන විදිහට ධර්මයන්හි ධර්මයේ අනුව බලන සුළුව ගත කරන්නේ කියලා. ඉතින් ඒ සඳහා සර්වචන් වහන්සේ අනිකුත් සූත්‍රයන්හි විශේෂම සතිපට්ඨාන සූත්‍රයන්හි දක්වලා තියෙනවා ධර්මයේ ධර්මානුය ධර්මයේ අනුව සලකා බලනකොට එයා ඒ යෝගාවචරයා ඒ පිහිටවන ලද සතිය අනුව නීවරණයන් නීවරණ ධර්මයන් එක එකක් වෙන වෙනම සම්මර්ෂණය කළ බලන්න. ඊගාට ස්කන්ධ වශයෙන්, ආයතන වශයෙන්, සත්ත බොජ්ජංග වශයෙන්, අවසානයේ චතුරාරි සත්‍ය වශයෙන් ඒක විස්තර කරලා බලනවා. ඉතින් ඒකෙදී දීඝනිකායේ දක්වන ධර්මානුපස්සනා කොටසේ මේ චතුරාර්ය සත්‍ය විස්තර ටිකක් දිගට දැක්වෙනවා මජ්ක්‍ධිම නිකායේ දැක්වෙන සූත්‍රයේ ඒක සංක්ෂේපයෙන් සඳහන් කරලා තියෙනවා කොහොම හරි සාරවත්යන් වහන්සේ ඒ ත්‍රිපිටකයේ දෙපොළකම මේ සතිපට්ඨාන සූත්‍රය සඳහන් කරලා තියෙනවා ඒක බොහොම වැදගත් නිසා ඉතින් මෙතනත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ චතුක්ක නිපාතේ නැත්නම් හතරේ කොටස් සඳහන් කරනකොට භාවිතා කළ යුතු දේවල් මොනවද කියලා Taman වහන්සේම ප්‍රශ්නයක් නගලා උත්තර වශයෙන් සඳහන් කරන්නේ කෙනෙක් වැඩි යුත්තේ සතර සතිපට්ඨානය කියලා. ඉතින් මේ සතර සතිපට්ඨානේ වැඩිීමේදී මුලින් මුලින් කායන පස්සනාව වේදනාන පස්සනාව චිත්තාන පස්සනාවෙන් ගිහිල්ලා ධම්මාන පස්සනාවට ගියාට පස්සේ අර කායන පස්සනා වේදනාන පස්සනා චිත්තාන පස්සනා කොටසෙහි මගේ හැරිච්ච අතහැරිච්ච සියල්ලම සම්පූර්ණ සංග්‍රහ කරලා පිරිච්ච බවකට පරිපූර්ණත්වයකටපත් කරනවා. ඒක නිසා ධම්මානාපස්සන කරත් හරි විස්තරයි. බොහොම ඉතිරිච්ච පැතිරිච්ච කොටස. ඉතින් අපි ඊයේ උත්සාහ කළේ ඒකෙදී ඒකේ නා ඒ යෝග අවචරයා මේ බොජ්ජංග මට්ටමට එනකොට අනිකුත් සුළු ලාමක ලඝු පරමාර්ථ පැත්තක දාලා මේ කරගෙන යන වැඩි ඒකාන්තම නිවන සඳහායි බෝධිය සඳහායි අවබෝධයේ සඳහායි අනිකුත් සියලුම කොටස් ඊටාම නොගිනියේ හැකි තරම් පුංචි පරමාර්ථ බවත් මේ කරගෙන යන වැඩේ බෝධියටමයි නතු වෙන්න ඕන නැත්නම් බෝධිය අවබෝධ කිරීමටමයි බෝධියට අංගයක් ආසන කාරණාවක් කරගන්න එකයි කරන්න කියන එක හොඳට පැහැදිලි කරගන්නවා මුලින් මුලින් ලාමක පරමාර්ථ ලෞකික පරමාර්ථ භෞතික පරමාර්ථ වෙන්නත් පුළුවන් නමුත් ඉදිරියට යනකොට යනකොට ඒ ධර්ම කොටස වලින් ලැබෙන ආඩ්‍ය තෙද නිසා තේරෙන්න පටන් ගන්නවා මෙවැනි භාවනාවක් වගේ ලාමක දේවල් සඳහා කරනවා කියන එක මේ ශාසනය වමතින් අල්ලන්න හදනවා වගේ. මේක අල්ලන්න ඕනේ දෝතිම්මයි. ඒ දෝතිම්ම අල්ලනවා නම් අපේ මේ ප්‍රයත්නය අපේ මේ භාවනාව නිවනටම යොමු වෙන්න ඕනේ. අන්න ඒ தത്വෙට එතෙන්ට එනකන් බොජ්ජංග වැඩෙනකන් කවුරු මොන විදියෙන් ප්‍රාර්ථනා කරත් නිවන කියන එක දැකලාවත් නිවන පිළිබඳ ප්‍රමාණ කිරීමක් කරලවත් හැඟීමක්වත් නැතුව නෙමෙයි කරන්නේ. ඒ වුණාට ඒ ඇත්තෝ ඒත් ප්‍රගතියක් ලබනවා. තමන් ළඟ තියෙන සද්ධාවෙන්, සීලෙන්, සතියෙන්. ඒ සද්ධා, සීල, සති ආදී ධර්ම මේ බොජ්ජංග මට්ටමට එනකොට ලාමක දෙයක් සඳහා හෙට්ටු නොකර උත්කෘෂ්ඨම දේ සඳහා යොදා ගන්න ඕනේ කියන මේ හැඟීම ඇතිවීම ඒ යෝග ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක්. ඒක තලතුණා භාවයටපත් වීමක් නැත්නම් වැඩිවියපත් වීමක් වගේ කියන්න පුළුවන්. එතකොට යෝගාවචරයටම තේරෙනවා තමන් ඒ પરමාර්ථයේ සඳහා ඒ කියන්නේ බෝධිය සාක්ෂාත් කිරීම සඳහා සියලුම තමන්ගේ රුචි අරුචිකම් පාවා දෙන්න ලෑස්ති. සියලුම තමන්ගේ පෞරුෂත්ව ලක්ෂණ පාවා දෙන්න ලෑස්ති. සියලුම තමන්ගේ ඇබ්බැහි ආශාවල් පරමාර්ථ සියල්ලම පාවා දෙන්න ලෑස්ති. ඒ එන්නේ හැඟුම්බර කතාවක් නෙවෙයි භාවනා ධර්ම ධර්ම කොටස වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න එතෙන්න ගේන. ඉතින් එතකොට මේ බොජ්ජංගවලදී මෙතෙක් ගෙනාපු ධර්ම කොටස වලට ප්‍රධාන වශයෙන් එකතු කරන්නේ මේ නොසලෙන බව. එහෙම නැත්නම් මේ తాදී ගතිය ඒ Taman ළඟ තියෙන උත්තරම ධර්ම කොටස ඇති වුණත් නැති වුණත් දෙකටම සමසිත පැවැත්වීම කියන එක අපිට තේරෙන භාෂාවෙන් කිව්වොත් ප්‍රතිඵල අපේක්ෂාව කියන එක නිහින ධර්මයක් බවත් අපේක්ෂාවක් නැතුව එහෙම නැත්නම් ඵල අපේක්ෂාවක් නැතුව හේතු සම්පාදනයේ 100%ක්ම කළ යුතු බවත් ඒ යෝගාචර තේරුම් ගන්න. ඒක මේ මනුස්ස හිතක තියෙන ඉල්ලුම සැපීම නීතියට හෝ මේ ලාභ සත්කාර සම්මාන සිලෝකපත්ති යන කෙනෙකුට බොහෝම අතාර්කික වූත් වැඩ කරන ධර්මයක් වශයෙන් තේරුණාට මේ යෝගාචරයට තේරෙනවා අපි මේ කරගෙන යන වැඩේ අසවල් ප්‍රයෝජනීය අසවල් ඵලය කියලා කියන්න පුළුවන් දෙයක් තියෙනවා නම් නිවන හැල්ලු කිරීමක් මේ කරන්නේ. එහෙම නිවන එහෙම පුංචි කරලා සලකන්න බෑ. ඒක සමස්තෙම. ඒක සියල්ලම. ඒක මේ අසවල දෙය කියලා වෙනස් ගන්න දෙයක් නෑ. ඒ නිසා මේ බොජ්ජංග මට්ටමේදී මේ කෙනාට මේ කරන වැඩේ නිවන සඳහායි කියන එක තේරෙනවත් එක්කම මේ අනිකුත් ලාමක අදහස් අයින් වීම සිද්ධ වෙන්නේ මේ తాදී ගුණය කියන එකෙන් තමයි මේව සර්වචනන්සේ අලුතෙන් මනුස්සයාට එකතු කරපු වචන. తాදී ගුණය කියලා කියන්නේ නොසලෙන බව. ඒ නොසැලෙන බව අපි සාමාන්‍ය අපේ අම්මලා තාත්තලාගෙන් බුද්ධඝම් පොත්වල ඉගෙන ගන්න අෂ්ටලෝක ධර්මේ කම්පා නොවීම කියලා. මේ අෂ්ටලෝක ධර්මේ කම්පා නොවීම වැඩි යයුතු ධර්මයක්ද භාවනා වඩ아가න යනකොට තමයි වැටහෙන දෙකක්ද කියන එක උගා ක්‍රචකයෝ පටලවාගෙන තියෙන බවයි පේන තියෙන පොත් කියනකොට. ඒක වඩන්න පුළුවන් එකක් නෙවෙයි. Taman තුල ಗುಣධර්ම වැඩෙනකොට ඒ තල තුනාකම තේරෙන්න පටන් ගන්නවා. මේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් කරන එක හරීම බාලාංශපන්ති වැඩක්. ඵලාපේක්ෂාවෙන් තොරව හේතු සම්පාදනය කරනවා කියන එක දෙවියන් බ්‍රහ්මයන් පවා වඳින දෙයක්. කෙනෙකුට මායයටවත් අල්ලන්න බැරි දෙයක්. කරන්න තියෙන උපරිම වතපිළිවෙත කරනවා. කරන්න තියෙන උපරිම හේතු සම්පාදනය කරනවා. නමුත් කිසිත් අපේක්ෂා නොකර. ඒක තමයි මායයට අල්ලා ගන්න බැරි තැන. එතන බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මාරා ප්‍රමෝහණං කියලා. මාරයා මෝහණේ වෙනවා. මාරයා අල්ලා ගන්න තැනක් නැතුව එතනම ලැත්තනම ලොප් වෙන තැන තමයි කරන්න තියෙන උප්පරීමේ කරන්න ඵල අපේක්ෂාවෙන් තොරව. ඉතින් ඒක හරි අමාරුයි ආධුනික යෝගාවචරයට හිතා ගන්න. ආධුනික යෝගාවචර හැම වෙලාවෙම ඉන්නේ දැන් මම දවස් 9 භාවනාවට යනවා. අඩු ගානේ ප්‍රථම ධානයවත් අරගෙන තමයි ගෙදර යන්නේ. එහෙම නැත්නම් අඩු ගාණ විපස්සනා ඥානයක්වත් මං ණයට හරි ඉල්ලගෙන යන්න ඕන අඩු ගාණ සංකාරූපිකා ඥානෙ. එහෙම නැත්නම් අඩු ගාණ මේ දිබ්බච මේ උද්‍යප්පේ ඥානෙවත් ඔය ලාභයට විකුණන එකනේ මේ කාලේ. උද්‍යප්පේ ඥානෙ හරි අරගෙන යන්න ඕන. එහෙම නැත්නම් පුළුවන් නම් සෝවාන් මාර්ග ඥානය අරගෙන ගියොත් නම් පාටියක් දා ගන්න පුළුවන් ගෙදර ගිහිල්ලා. ඔන්න ඔහම තමයි මෙතෙන්ට එන්නේ. ඉතින් ආපුවම අපි කරන්නේ මේ දවස් 7ක් ඇතුළත 8ක් ඇතුළත බලාපොරොත්තු සියල්ලම සුන් කරලා යෝගාචරය හිස්සතින් ගෙදර අනිකයි. ඒක තමයි මේ භාවනා මධ්‍යස්ථාන කියන්නේ. ඉතින් යෝගාචරෝ වෙන්න කොහොමද දෙනෙක් කැමති නැහැ. හිස්සතින් ගෙදර යන්න කැමති නැහැ. ඕනේ මොනවා හරි ගෙදර ගිහිල්ලා අඟපෙන්න අඟපෙන්නඳ අඟ උස්සලා පෙන්නඳ ආඩම්බරකම් කියනඳ පුරාජීරු කතා කතා කරා. ඒ බොජ්ජංග නොදන්න කෙනාට එහෙම ලෝකයක් තියෙනවා. නමුත් බොජ්ජංග මට්ටමට ගියාට පස්සේ ඵලාපේක්ෂා නොකිරීම කියන එක බොජ්ජංග වල තියෙන අවසානයේ දැක්වෙන උපේක්ඛා සම්බොජ්ජංගේ සඳහන් වෙනවා. ඉතින් මේ උපේක්ඛා සම්බොජ්ජංගයත් නැත්නම් ඊයේ කරපු දේශනාවේ අවසානයේදී අපි මේක ගලපගන්න ගියොත් උපේක්ඛා සම්බොජ්ජංගයත් වඩන්න කියනවා උපේක්ෂාවෙන් යුක්තව. විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමි. ඒ උපේක්ෂාවත් දෙඩි ආයාසයකින් අඹාගෙන පිටිපස්සේ ලූ බැඳගෙන ගිහිල්ලා එහෙම කරන්න පුළුවන් එකක් නෙවෙයි. විවේකීව කරන්න උපේක්ෂාව තියෙන වෙලාවට උපේක්ෂා තියෙන බව දැනගන්න නැති වෙලාවේ දැන් මට උපේක්ෂාව නැහැ මම පක්ෂග්‍රාහී මම මේ පක්ෂයට කැමති මේ පක්ෂයට අකමැති මට මේකට රුචි මේකට අරුචි මට මේක මගේ පෞරුෂත්ව ලක්ෂණයක් විදිහට මේක අඳුර පාන්න ඕනේ ආ එතකොට දැනගන්න ඕනේ මගේ උපේක්ෂාව දුර්වල වෙලා නමුත් සමහර වෙලාවකට එනවා ඒකත් එකයි මේකත් එකයි දෙකටම සමසිත ඉතින් මේ දෙක පක්ෂයක් ගැනීම නැත්නම් පූර්ව නිගමන සහිතව ජීවත් වීම සහ පක්ෂයක් නොගැනීම කියන මේ දෙකටම සමහිත විවේකීව බලන්න පුළුවන් ගතියක් විරාගීව කියලා කියන්නේ උපේක්ෂාවටම පූර්ණ ඡන්දේ දීලා කටයුතු කරනවා නෙවෙයි උපේක්ෂාව හැම වෙලාවෙම අපේක්ෂාව සහිතව අපේක්ෂාවත් එක්ක ප්‍රත්‍යুৎපන්න වෙනවා අපේක්ෂා සහිතව ගත කරපු කෙනෙක් තමයි උපේක්ෂාවකට වැටෙන්නේ. උපේක්ෂාවේ ඉන්න කෙනාට ආය අපේක්ෂාව පහළ වෙනවා. ඉතින් මේ දෙක අතර මැද සිදුවෙන වෙනස මට අයිති ගන්න නෙවෙයි. අවස්ථානුකූල වෙන එකක්. උපේක්ෂාව තියෙන උපේක්ෂාව තියෙන කියලා දාන්නෝ. ඒක නැති වෙලා ඒකට ඒක විරංජනේ වෙලා යනවනම් ආ ඒකත් දාන්නෝ. උපේක්ෂාව නැහැ. ඊට පස්සේ විවේක නිසං විරාග නිසං නිරෝධ නිසිතං Taman තුල යම් යම් සිද්ධිවලදී මේ තිබිච්ච උපේක්ඛාව දැන් නැති වෙලා යනවා මම පැත්තක් ගන්නවා මම නැවතත් විනිශ්චය කරන තත්ත්වයටපත් වෙනවා කියලා ඒ තිබෙන උපේක්ෂාව නැති උනායි කියලා ඉසాత බඳගෙන නඩන්නේ ඒ උපේක්ෂාවත් ඔයගේ ඇතිව නැතිව යන දෙයක් කියලා ඒක පිළිබඳව නිරෝධය නිරුද්ධ වීම ක්ෂය වීම වැය වීමක් දකින්න ඉස්සර අපි දැක්කේ රාගයාගේ ක්ෂය වීම ද්වේෂයක ක්ෂය වීම, මෝහයගේ ක්ෂය වීම ඒව කරලා කරලා කරලා යම් වෙලාවකට එනවා සතිය ආදී බොජ්ජංග ධර්මවලත් ක්ෂය වෙලා මට තිබුණු උපේක්ෂාවත් දැන් ක්ෂය වෙලා ගිහිල්ලා. නමුත් ඒක මේ සදාකාලික ක්ෂය වීමක් විදිහට බාර ගන්න. ඔක යනවා වෙලාවකට ආපහු එනවා. හන්දාවට ඉර බහපුවාම පහුවෙන් දිර නගිනා වගේ. අන්න ඒ විදිහට උපේක්ෂා පිළිබඳවත් නිරුද්ධ වුණාට නොසැලෙන මනස වස්සග්ග පරිණාමය කියන්නේ මේක දෙන්න ලැහැත්ති කරගෙන ඉන්නේ. අතහරින්න ලැහැත්ති කරගෙන ඉන්නේ කියන ඒ ගුණය ඒ දේ ඒ බුරුම ස්වාමීන් වහන්සේ මතක් කරනවා සුත්තමේ ඥානය ඇති කෙනාට මේක අල්ලා ගන්න පුළුවන්. මේක පිළිබඳව සූදානමක් ඇති කර ගන්න පුළුවන්. ඒ මොකද එහෙම නැති කෙනෙකුට මේ බොජ්ජංග ධර්ම වැඩනකොට මේ ජීවිතයේ නීරස වීමක් බලාපොරොත්තු නැතිවීමක් මොකද්ද කරන්නේ කියන එක නොතේරෙන ගතියක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක නට පේන්නේ ජීවිතේ නීරස වුණා. එහෙම නැත්නම් කම්මැලි පැත්තට ගියා. එහෙම නැත්නම් කොන් වුණා. එහෙම නැත්නම් පාළු ගතියකටපත් වුණා වගේ තමයි උපේක්ෂාව ගැන කතා කරනකොට නොඇසු නොවිරු ඥාන ඇති නැත්නම් ඇසු විරු ඥාන නැති කෙනාට තේරෙන්නේ. නමුත් බොජ්ජංග මට්ටම බාර ගන්න බොජ්ජංග වඩනොයි කියලා කියන්නේ ආයක භාවනා ප්‍රතිඵලයක්. ඒකට හුදේකලාව කියන්නේ ඒකට විවේක වෙන්න විවේකී කියලා ගන්න. මේක තමයි උපේක්ෂාව කරන්න කියලා තමන් දැනගත්තොත් ඒ පුද්ගලයාට හුදේකලාව වෙන එක, තනි වෙන එක, විවේක වෙන එක ලොකු සම්පත්තියක් වෙනවා. එහෙම නැති කෙනාට උපේක්ෂාව පේන්නේ සැකයකට හේතු වෙලා, බයකට හේතු වෙලා, එහෙම නැත්නම් අනිශ්චිත භාවයකට හේතු වෙලා ඉතින් නිසා උපේක්ෂාව සාදර වෙන්නේ නැති ගතියක් තියෙනවා. ඒකට හේතුව සුත්තමේ ඥානවල සහ චින්තාමේ ඥානවල අඩුවක්. ඉතින් ඒක නම භාවනා කරලා සත්පුරුෂය ඇසුරු කරලා පටිච්චෝපදේශ වාසික ඉඳගෙන අත්ත සම්මා පණිදි කියලා මම මේ සියලු භාවනා කරන්නේ කුමන දෙයකට සඳහාද කියන එල්ලය පිරිසුදු වෙනවනම් එයාට සිද්ධ වෙනවා මේ Taman තුල මේ සිදුවෙන දෙයට සාදර වෙන්න. නැත්නම් ඒකට අනුග්‍රහ කරා. ඒකට සප්පාය කරුණු සලසලා දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම මේ දේ උනේ පුබ්බේච අත පුඤ්ඤතා පෙරකල පිං ඇති බව නිසා නමුත් එහෙම වුණත් මේ ඇති වෙච්ච උපේක්ෂාව පිළිබඳවත් සැකෙලිදී හැකවෙන්නේ ඉඳ තියෙනවා. ඒ පිළිබඳවත් අනිශ්චිතතාවයෙන් ඉඳ තියෙනවා. බයෙන් ඉඳ තියෙනවා. තමයි ජීවත් වෙන්නේ ගොඩාක් මේ අපේක්ෂා බහුල පුද්ගලයෙක් එක්ක නම් උපේක්ෂාව අඩු ඡන්දෙන් පරදිනවා. තමන් ජීවත් වෙන්නේ සත්පුරුෂයොත් එක්කනම් තමන් ජීවත් වෙන්නේ මේ අතහැරීම මුල් කරගත්ත පිරිසක් එක්කනම් ඒකේ නාට උපේක්ෂා වටනකම තියෙනවා. මේ විදිහට තමයි මේ යෝගාවචරයා මෙතෙක්කල් දැකපු නැති පැත්තක් තමන්ගේ ජීවිතේම දකිනවා. එතකොට තමයි යාට මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව සුදුසුකමක් ලැබෙන්නේ. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ යම් වෙලාවක යම් කෙනෙකුට මේ සාමුක්කංශික දේශනා වශයෙන් සඳහන් වෙන චතුරාර්ය සත්‍ය දකින් චතුරාර්ය සත්‍ය දේශනා කරන්නෙම එයාගේ හිත බලලා කල්ල චිත්තම් මුදු චිත්තම් අනාවරණ විනිවරණ චිත්තම් උදග්ග චිත්තම් පසන්න චිත්තම් ආදී වශයෙන් ඒ මනුස්සයාගේ හිත මේ වීවපුරන්ට බින්නගමහාලා දෙයහාලා ගාලා කලල් කරගත්ත මඩක් වගේ හිත හොඳට කර්මන්නේ වෙච්ච එකනට විතරයි චතුසත්‍ය දේශනා කරන්නේ. කල්ල චිත්තං කියලා එකට කියනවා. මුදු චිත්තං ඊටාම මෘදුයි. කොච්චර මෘදුද කියනවා ඒ ඉන ඕනම දෙයක් පිළිගන්න ලෑස්ති. කිසිම දෙයකට රොස්පරොස් නැහැ. කිසිම දෙයකට ගැටුමක් ඇති කරන්නේ මෘදු හිතක් ඇති වෙනවා. උදග්ග චිත්තං හරිම උද්‍යෝගයක් තේරෙනවා. මම වෙනදා නම් මේකට මේ මන්දෝත්සහයකම කිව්වා, නීරසකම කිව්වා, පාළුගති කිව්වා, තනි උණයි කිව්වා. කොහුණයි කිව්වා දැන් දන්නවා මේක කෙලස් නැති තත්වයක්. මේක භාවනාවේ ප්‍රතිය මේ ප්‍රතිපදාවේ දියුණුවක්. ඒක නා ඒකට උද්‍යෝග වෙනවා. මේ දැන් මේක සූදානම් චතුරාර්ය සත්‍ය අහන්න චතුරාර්ය සත්‍ය සම්මර්ෂණය කළ බලන්න. එතකොට තමයි සරුවචන ආංශේ ඒ සුදුසු ඇති කෙනාට මේ ධර්මයේ දේශනා කරනවා. උදග්ග චිත්තම් පසන්න චිත්තම් පැහැදීමක් ඇති වෙලා තියෙනවා. බොරදියේ සහිත වතුරු වීදුරුවක් බොහෝ වේලාවක් අල්මාරියක් උඩ තියලා තිබ්බහම ඒක පිරිසුදු වෙලා පිරිසුදු වෙලා පිරිසුදු වෙලා මණ්ඩි සේරම මිදිලා උඩ ප්‍රදේශයේ වතුර පැහැදිලි වෙනවා. අන්න වගේ මණ්ඩි මිදිච්ච ගතියක් Tamanට හිතේ තේරෙනවා. කෙලස් නැතුව නෙවෙයි. කෙලස් ඔක්කොම ඔක්කොම ලීන භාවයටපත් වෙලා මිදිලා. හිත ප්‍රසන්න භාවයටපත් වෙනවා. පැහැදිලි පැහැදිලි තත්වයකටපත් වෙනවා. විනීවරණ චිත්තං එයාගේ හිත නීවරණ නැතුව නෙමෙයි ඉසිතාක අභිදමනය කරන්නේ. නීවරණ ඇති කරන්න පුළුවන් தත්ත්වය තියෙනවා. ඒක ඔක්කොම නිකන් අවලංගු කාසි බවටපත් වෙලා. නීවරණ තිබුණාට ඉස්සර වගේ වට පොහොර දාන්නේ, කාමච්ඡන්දයට පොහොර දාන්නේ, ව්‍යාපාදයට පොහොර දාන්නේ. ඒ නිසා ඒව නිකන් හිරි වැටිලා වාගේ. එහෙම නැත්නම් පෙකණි වැලෙන්ම කැපිලා ගිහිල්ලා වගේ මිනිවර්ණ චිත්තයක් ඇති වෙනවා. උදග්ග චිත්තම්, පතන්න චිත්තම්, මිනිවර්ණ චිත්තම්. ඒකෝර තමයි සාමුක්කාංශික දේශනාවක් හරියට මේ තෙල් කුණු නැති සුදු රෙදි කෑල්ලකට තින්ත දාපුවාම ඒ තින්ත උකහ ගන්නවා වගේ ඒ රෙද්දේ තින්ත දාන්න ඉස්සරලා ඒ රෙද්ද පිරිසුදුනේ නැත්තම් දාපු තින්ත ලප කැලල් හිටිනවා. ඒ වර්ණේ සමසේ උරා ගන්නෙ නෑ. ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්න ඉස්සර වෙලා ඒ පරිසරය සකස් කරනවා. තොවිලට ඉස්සලා වටපිටාව කොහොම සුද්ධ කරලා ලෑස්ති කරගන්න ඕනේ තොවිල නටන්න. අන්න ඒ වගේ සාමුක්කංශික දේශනාවක් තමයි චතුරාර්ය සත්‍ය දේශනාවේ තියෙන්නේ. ඉතින් මේ චතුරාර්ය සත්‍ය දේශනාව ඇහෙන්න සුදුසුකම් තියෙන්න ඕනේ. දේශනා කරන්න ඕනෙත් ඒකට ලෑස්ති වෙච්ච එකනට. එහෙම නැතු මේ චතුරාර්ය සත්‍ය මේ හාල් මැස්ස විකුණනවා වගේ කුඹලා කරවල විකුණනවා වගේ හතරමං හන්දියක තියලා විකුණන හැමදාම වෙළඳ පොලේ පොලේ තියෙන දෙයක් නෙමෙයි. ඒක හරියටම ජීවිතයේ සංසාරේ එකම සංසිද්ධියකදී සිද්ධ වෙනවා. එතකොට ඒ කෙනාට ඒක sannivedane වෙනවා. එහෙම නැත්නම් sannivedane වෙන්නේ නැහැ. ඉතින් සරුවචනාංශයේ යම් වෙලාවක එහෙම දේශනා කරා නම් මේ අපි කිව්වොත් අපි මේ සතිපට්ඨාන සූත්‍රය. ඉතින් අටුවචාන් වහන්සලා කියන එක කුරු රටේ කල්මාශ්‍ය ධම්මේ නම් ප්‍රඥාවන්තයෝ ඇති රටේ තමයි දේශනා කරේ. මොකද මේ මිනිස්සු නිතර රණ්ඩු දරුවල් කරගෙන ආන දබර කරගන්න જાතියක් නෙවෙයි ආඩ්‍ය જાතියක්. ඒ නිසා මේ මිනිස්සුන්ට ආධ්‍යාත්මයකට හිත හැදිලා තියෙනවා. ඒ වෙලාවට තමයි මේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ. ඒ මොකද මේ දේශනාවේ මුලටම තියෙන්නේ එහෙම නැත්නම් කතංච බික්ක වේ බික්කු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියලා ඇහුවොත් ඉදන් දුක්ඛ සච්ඡන්ති යතා භූතං පජානාති නැත්නම් ඉදන් සුඛ සච්ඡන්ති දුක්ඛං අරිය සච්ඡන්ති පජානාති අපි මෙතෙක් කල නොදකින් නොපතන් කියලා මේ දැකපු දුක එහෙම තමයි ප්‍රතික්ෂේප කරපු දුක ආර්ය සත්‍යයක් වශයෙන් බාර ගන්න නම් එහා මේ දුක කෙරෙහි තිබුණ द्वේෂය නොදකින් නොපතන් කියලා තිබුණ මේ द्वේෂය දැක ගන්න පුළුවන් තරම් සත්‍යයක් ඇති වෙලා තියෙනවා. එතකොට යාට තේරෙනවා මේ දුක කියන එක මා කරා පැමිණිච්ච දෙයක් වෙන කෙනෙක් ඇති කරපු දෙයක් නෙවෙයි. මේ සංසාර ස්වභාවයක් නැත්තම් ඒක සත්‍යයක්. ඒක තත්ත්‍ය දෙයක්. එහෙම මේ මට විතරක් ආපු දෙයක්වත් අරයා මට කරපු එකක්වත් නෙවෙයි. ඕනෙම යන්ත්‍රයක් ලෝකේ වැඩ කරන යන්ත්‍රයක් තියෙනවා නම් ඒ යන්ත්‍රේ ඝර්ෂණය කියලා එකක් තියෙනවා. ඒ ඝර්ෂණය නිසා ඒක රත් වෙනවා. ඒකෙන් සද්දයක් ඇහෙනවා. වැඩ කරනවා කියන්නේ ඒක තමයි. කිසිම යන්ත්‍රයක් නැහැ ලෝකයේ 100% කාර්යක්ෂමතාවයේ තියෙන. ඒ වගේ ජීවත් වෙනවා කියලා කියන්නේ මේ යන්ත්‍රේ වැඩ යනකොට මේ දුක දැවිලි තැවිලි පහළ වෙනවා. ඒ දැවිලි තැවිලි නැති යන්ත්‍රයක් බලාපොරොත්තු වෙනවා නම් ඒක ඉතින් ඒ අමු මෝඩකමක් තමයි. මෝහයක් තමයි. ඉතින් මේ ඇති වෙන මේ දැවිලි තැවිලි නැති කරන්න ගන්න උත්සාහයේ ප්‍රශ්නයක් නෑ. නමුත් මේ දැවිලි තැවිලි වලට द्वේෂයෙන් මේක කරන්න පටන් අරගත්තොත් ඒක දැවිලි තැවිලි වලට ආහාරයක් වෙනවා, පොහොරක් වෙනවා, දුක වැඩි වෙනවා. ඒ නිසා මේ දුක ආත්මසීම දැනගත යුත්තක් පරිඤ්ඤය ධම්මයක් විදිහට බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා. ඒ නිසා තමන් වෙත පැමිණෙන දුක වෙතට द्वේෂේ නැතුව ඒ දුක වෙතට දෝෂ අනුසයෙන් තොරව පැමිණෙන හැටි දකින්න පුංචි ලෑස්තියක් තිබිලා බෑ. ඒ වගේම ඒ ලෑස්ති වෙලාවේ දුක නාවොත් ඒ පේන්නේ නැහැ. ඒ නිසා ඒ ලෑස්තිලා ඉන්න වෙලාවේ පැමිණෙන දුක සිරි දෙව්දුවකට වැඩි ආවා. ඒක මංගල දර්ශනයක්. ඒක මේ Tamanට භාවනා කරගන්න අවශ්‍ය ආමුද්‍රව්‍ය සපේන තැන. ඉතින් ඒක නිසා ඒ තේලා ඒ දුක එන එකත් අවශ්‍යයි. ඒ දුක දැක ගන්නාසුලුව ආත්පසින් දැක ගන්නාසුලු ලෑස්තිලා යන ගතියත් අවශ්‍යයි. ඒ ලෑස්තිලා යන ගතිය තමයි අපි මේ සතියෙන් අප්‍රමාදයෙන් එළඹ සිටීමෙන් ඇති කරන්නේ. ඉතින් ඒක සඳහා ලැහැත්ති වෙලා ගියොත් දුක දෙන්නේ අපට දුක්ඛාර්ය සත්‍ය ඇති කරන්න මූලද්‍රව්‍යයක්. ලැහත් වෙලා ගියේ නැත්තම් දුක පිළීමක් ඇති කරනවා. දුක දැවිලි දැවිලි ඇති කරනවා. ඉතින් ඒ නිසා මෙතෙන්ට එනවයි කියන්නේ යෝගාවචරයා දුක පිළිබඳව ලෑස්ති මනසකින් දුකේ තියෙන හැටි ඒක දවද්දි ඒක තවද්දි ඒක විපරිණාමයටපත් වෙද්දී ඒක සංකතවත්පත් තත්වෙතිදී එහෙමම මේ දුකයි දැනගන්න පුළුවන් නම් අවස්ථා රාශියකදී පටිච්චසමුපාදයේ ਸਰවචනාංශය දේශනා කරලා තියෙනවා. ඒක අල්ලාගෙන කතන්දර ගොතන්න ගිහිල්ලා අර කෑල්ල වේවා මේ කෑල්ල වේවා නැතුව ඒ දුක ඇති හැටියෙම තියෙන විදිහෙම බලනවා කියන එක සමහර තැන්වල පෙන්ලා තියෙනවා ਸਰවචන් වහන්සේ. ඒක මතු වෙනකොට ඒකට නංවනක් නොදී ඒ නාම රූප මට්ටමේම තියාගන්න මේක කනට ආපු දුකක්, ඇහැට ආපු දුකක්, කයට ආපු දුකක්, නෑහෙට ආපු දුකක්, දිවට ආපු දුකක්, හිතට ආපු දුකක් වශයෙන් තෝරනකොටම ඒක සලායතන බවටපත් වෙන නිසා මේ නාම රූප සලායතන මට්ටමට යනකම් බෝ වුණොත් අපි ඒක අනාගෙන ඉවරයි. අපි ඒකට අහු වෙලා ඉවරයි. මේ පෙළන ගතිය, මේ තවන ගතිය, මේ විපරිණාම ගතිය, මේ සංඛත ගතිය එනකොට එහෙම දැනගෙන හිටියොත් අපි මෙතෙක්කල් භාවිතා කරපු වචනනෝකේ තැකි මේ මැරිච්ච නැති බව මම දන්නේ ඔන්න ඔය ලකුණෙන් තමයි. නිතරම පෙලීමක් තියෙනවා. නිතරම තැවීමක් තියෙනවා. නිතරම ඝර්ෂණ ගතියක් දැනෙනවා. ඉඳගෙන ඉන්නකොටත් ඇති සන්තෝෂයක් එන්නේ නැහැ. ඇවිදිනකොට සන්තෝෂයක් එන්නේ නැහැ. හිටගෙන ඉන්නකොට සන්තෝෂයක් එන්නේ නැහැ. නිදාන හිටට සන්තෝෂයක් එන්නේ නැහැ. හිටගෙන ඉන්නකොට ඇවිදින්න හිතෙනවා. ඇවිදිනකොට ඉඳ ගන්න හිතෙනවා. ඉඳ ගන්නකොට නිදා ගන්න හිතෙනවා. අර පඟුරු කෑල්ල දනවට අතපිච්චිනොට අතින් අතට මාරු කරනවා වගේ ඉතින් අපිට පුංචි ඉවසිල්ලක් තියෙනවා මේ ඉඳගෙන ඉන්නවා කියන එක ඇවිදිනකොට ඉන්න සැපක් තමයි. නමුත් ඉඳගෙන චිත්තක්ෂර දෙක තුනක් යනකොට මෙතන වෙහෙසයි. ඒ වෙහෙස දුක්ඛ සත්‍යයේ නියෝජයක නියෝජනයක් ගින හැරපෑමක් කියලා ඒ දුක දරාගෙන ඉන්න පුළුවන් නම් චෝදනා නොකර ඔක මගේ කියන්නේ නැතු මේක කටේ ආපු වේදනාවක්, බඩේ ආපු වේදනාවක්, ඇහි ආපු වේදනාවක්, කනේ ආපු වේදනාවක් කියලා වර්ගීකරණය කරන්නේ නැතුව මේ වේදනා ස්වરૂපය කියලා කියන්නේ විඳීම් ස්වરૂපයක්. එක්ක සැප එක්ක දුක. අන්නේ විඳීම් ස්වરૂපේ දිහා බලාගෙන කතන්දර ගොතන් නැතුව මුවින් නොබැන මේකට රිංග ගන්න නැතුව මේ තමයි ස්වභාවය. මේක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයටත් මෙහෙම තමයි දැනෙන්නේ. දේවදත්තගේ ඇඟටත් ඔහොම තමයි දැනෙන්නේ. කාටවත් පෙංග නැති කරන්න බෑ. ඒක නිකන් වතුරේ තියෙන තෙත ගතිය වගේ. වතුර තියෙත වතුර නැත්තම් තෙත නැහැ, තෙත නැත්තම් වතුර නැහැ. ජීවිතය කියන්නේ ওই පෙළෙන ගතිය තමයි. ওই දවන ගතිය තමයි. ඕක නැති කරන්න පුළුවන් කොටසකුත් තියෙනවා. නමුත් යම් මට්ටමකට ගියාට පස්සේ මේක දරන්න අන්නේ දැරීමේ ශක්තිය අපි ටික ටික ටික ටික ටික තමයි පරියන්ක විනාඩි 20ක් හිට වේකන 25ක් ඉන්නවා 30ක් ඉන්නවා 40ක් ඉන්නවා ඉnde ඉnde ඉnde ඉnde යාගේ දුක අඩුවීමක් නෙවෙයි වෙන්නේ දැරීම ශක්තිය වැඩිවීමක් සක්මන්ට ගියාට පස්සේ ඉස්සර සක්මන තේරෙන්නේ නැහැ ඉන්නත් බෑ වැනෙනවා එහාට යනවා මෙහාට යනවා දැන් පුළුවන් විනාඩි 45ක් ඉන්න පුළුවන් පැයක් ඉන්න පුළුවන් ඉන්නකොට ඉන්නකොට තේරෙනවා අර එකක්වත් නොයනව නෙවෙයි ලෑස්තිලා ගියාට පස්සේ ඔය යකා ඔය කියන තරම් කළු පාට නැහැ ලෑස්තිලා ගියොත් නැහැ ඊට පස්සේ ලෙඩක් වෙනවා අතප්පයත් තුවාල වෙනවා කවුරුර අපිට බනිනෝ එහෙනම් අපි කාට හරි වයිනෝ මේ මොන જાති වුණත් මේවා එකක්වත් කාටවත් නැවිත් ඉන්නේ නත්ති ලෝකේ අනින්දිතෝ නින්දා නොලබපු කෙනෙක් ඇත්තේ නෑ ලෝකේ ඒ නිසා මේ මට ලැබිච්ච නින්දාව විශේෂ එකක් නෙවෙයි බුදුරජාන් වහන්සේ නින්දාව ලැබුණා ඉතින් අර සමහර වෙලාවට අපි කියනවා බුදුරජාන් වහන්සේ දේවාති දේව උද බ්‍රහ්මාති බ්‍රහ්ම උද කියලා. ඒ වගේම ඕන්නම් හිතා ගන්න. නින්දා ලබන්නන්ගෙන් වැඩිම නින්දා ලැබු මිනිහ බුදුරජාණන් වහන්සේ. දුක් විඳ ඇත්තන්ගෙන් වැඩිම දුක් විඳ බුදුරජාණන් වහන්සේ. දෙයයන්ට දෙයෝ වුණා බ්‍රහ්මයන්ට බ්‍රහ්ම වුණා කියලා අපි වඳින බව හැබෑව. නමුත් බැනුම් අහන්නන් අතර වැඩිම බැනුම් අහපු කෙනෙක්. දුක් විඳින්නන් අතර වැඩිම දුක් විඳපු කෙනෙක්. නින්දාවට ලක් වෙන්න අතර අන්තිම නින්දාවට ලක් වෙන හැබැයි ගාලල්ලා. බුදුන්සෝ මොනක්වත් ගාලල්ලා. මොකද අල්ලන්නේ නැහැ. ඒක තමයි උන්වහන්සේගේ තියෙන. ඉතින් අපි වඳින අම්මෝ ගැහුවත් බුදුහාමුදුරෝ බැන්නත් බුදුහාමුදුරෝ ගුටි කෑවත් බුදුහාමුදුරෝ ඉරිදි ප්‍රාත්‍යහාරවත් බුදුහාමුදුරෝ කියලා අපි බලන්නේ මොකද? අපි වඳින්නේ මොකද? අපිට ගැහුවොත් අපි ගහනවා. අපිට බැන්නොත් අපි බයිනවා. අපි කුප්පයි. බුදුජානසෙ අකුප්පයි. බුදුජානසෙ මේ දුක් නාවයි කියලා එකක් නැහැ. ඒක නිසා බුදුජානසෙගේ චරිතය බුදුන් වදාළ බුද්ධ චරිතය කියලා අපේ මම දැක්ක ඔය ඥානමෝලිය ආමුදු දීපේක සිංහලටත් දාලා තියෙනවා. උන්වහන්සේ හෙලි කරලා තියෙනවා තමන් විඳපු දුක් ටික. වෙන කවුරු හරි කිව්වනම් ඕක අයින් කරලා බුදුහාමුදුර කිසිම දුකක් ආවේ නැහැ. කිසිම ලෙඩක් ආවේ නැහැ කියලා සුද්ධ චරිතයක් ගොඩන ගන්න හදනවා. කවදාකවත් එහෙම එකක් නැහැ උන්වහන්සේ ත්‍රී මුකේම දේශනා කර මම මිනිස්සෙක් කියලා. මම ගාන්ධාරයෙකුත් නෙවෙයි බ්‍රහ්මයෙකුත් නෙවෙයි දෙවියෙකුත් නෙවෙයි මිනිස්සෙක්. මනුස්ස ශරීරයෙන් එන දාඩිය ගඳ, මනුස්ස ශරීරයෙන් එන වෙහෙස ඒ හැමම පරිණිරවාණ සූත්‍රය කියවලා බලන්න කඳුළු වෙනවා. මේ බුදුහාමතුරු විඳ බුදුක්. ඒව උන්වහන්සේ පෙන්වන්නේ මේ අපෙන් බෙහෙත් ඉල්ලන්න නෙවෙයි. පත්පන් කොතම්බල දීපන් කියන්න නෙවෙයි. මනුස්සයනේ මටත් තිබුණා ඕක කියන්නේ. ඉතින් අපි ගිහිල්ලා වේත් බුද්ධ පූජාවට තියනවා තමයි පත්පන් ගොය අනම්මනම්. ඕව බිව්වට බුදුරජාණන් වහන්සේගේ දුකේ අඩු වැඩියක් වෙන්නේ නැහැ. උන්වහන්සේ කොහොමඩක්වත් ඒව ගෙවක් කරලා තියෙන්නේ. නමුත් අපි හිතනවා මේ අපි හිල් ගන්න නිසා අපිට දුක් වෙන්න බෑ. අපි අනන්ට වැඩිය දන් දෙන නිසා අපිට දුක් වෙන්න බෑ. අපිට එක දවසක් ධ්‍යානයක් ඇවිල්ලා තියෙන නිසා දැන් දුක් වෙන්න බෑ. අපිට එක දවසක් විපස්සනා ඥාන පහළ වෙච්ච නිසා දැක් දුක් වෙන්න බෑ කියලා. අර ආයසරයක් මම ආයනේම තමයි අපි පෝෂණය කරන්නේ. මාන්නෙම තමයි අපි පෝෂණය කරන්නේ. තෘෂ්ණාව තමයි පෝෂණය කරන්නේ. නම කවදා හෝ ඉදන් දුක්ඛ සත්‍යං ඉදන් දුක්ඛ අරිය සත්‍යන්ති පජානාති කියලා කියන්නේ මේ සාමාන්‍ය සිංහල වචනෙන් කියනවා පැමිණි දුක් පැණි රහයි. අපි දුකට ද්වේෂ කරගෙන ජීවත් වුනේ. පැණි රහයි කියන එකත් එච්චර හොඳ වචනයක් නෙවෙයි. පැමිණි දුක් වන්නාට කියලා වචනයක් අපි ළඟ තියෙනවා. වන්නාට මොනෝ කරන්නේ? වන්නාට එච්චරයි. දුක මට වන්නාට ආදේ වෙන මොනෝ කරන්නේ? කාට හරි කියන්න යනවා නම් තුච්ච වෙනවා, පහත් වෙනවා, නිඳිත තත්ත්වයටපත් වෙනවා. අන්නේ විදියට වෙත පැමිණෙන දුක් ටික දරාගෙන ඉන්න පටන් අරගත්තොත් ඒ සඳහා ලෑස්ති වෙලා ගිය මිනිස්යාට ඇති වෙන ගුණයට අපි කියන්නේ එයාට ඊවසීමේ ශක්තිය වැඩි වෙනවා ප්‍රතිශක්තිය වැඩි වෙනවා දරා සිටීමේ ශක්තිය වැඩි මේක තමයි බුදුරජාණන්සේ රාහුල පුංචාමඳුරණ දුන්නේ මේක තමයි බුදුහාමුදුරුවෝ සුද්ධෝදන රජුරණ දුන්නේ මේක තමයි බුදුහාමුදුරුවෝ යසෝදරාට දුන්නේ එහෙම නැතුව වෙන මේ වෙන බිබික්කමක් හරි වෙන ඉන්ජෙක්ෂන් එකක් හරි වෙන ඔපරේෂන් එකක් දුන්නේ නැහැ දරපන්. ඉවසපන්. මම උඹලට වැඩි සක්විත රජ වෙන්න වාසනාව තියෙදි මං කැලේට ගිහිල්ලා මේක තමයි ඉපෙව්වේ. පුළුවන් නම් කාපම් බැන්නම් කාපම්. එහෙම නිතර කවුරු හිතනවා මේ දුක්ඛ සත්‍ය කියලා වෙනම ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා. ඒක හරි ගණන් පිටරටින් ගෙනලා ගහවට පස්සේ නිවන් දකි කියලා. එහෙම එකක් නැහැ. මේ වෙත පැමිණෙන දුක දරාගෙන ඉන්න බැරි නිසා අපි නිහීන තුච්ච තත්තර පාතන. අපි සාක්‍ය පුත්‍රෙක් වෙන්නෙත් නැහැ, සාක්‍ය දීතාවක් වෙන්නෙත් නැහැ. නමුත් වෙත පැමිණෙන දුක ආහාර කරගන්න දන්නවනම් චක්‍රී කරන කරණේ කරන දන්නවනම් අපිට තේරෙන පටන් ගන්නවා හරියටම අපිට මේ අදාළ දුක එන්නේ හේතුඵල ධර්මයක් අනුවයි. අපේම කර්ම ශක්තිය අනුවයි. මේක වළක්වනවයි කියන්නේ. වෙත පැමිණිච්ච දුක වළක්වනවයි කියන්නේ ඉස්සරහට එන නිවන වළක්වනවා. තව බුද්ධෝත්පාද කාලයක් ඉඳ වෙයි ආය ඔය දුක එනකම්. නිසා ආපු එකට එන්න දෙන්න දුන්නට පස්සේ ආර තේරෙන පටන් ගන්නවා ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණම්පි දුක්ඛං අප්පියේ සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ සංකිට්ඨේන පංචපාදානක්ඛන්දා දුක්ඛා ඕකේ මේ ගෑනුන්ට ජාති දුක වෙනයි පිරිමින්ට ජාති දුක දෙකයි කියලා බුදුරජාණන්සේ ආර්ය සත්‍ය දේශනා කළා නැහැ. ඒ වගේම මේ ආර්යයන් වහන්සේලාට ජාති දුක නැහැ ජරා දුක නැහැ කියලා දේශනා කළත් නැහැ. බ්‍රහ්මියෙකුට දෙයියෙකුට වෙනසකුත් නැහැ. මේවා සංසාර රෝග. ජාති ජරා ව්‍යාධි මරණ කියන හතර සංසාර රෝග. අහන්න බලන්න වෛද්‍යවරයෙක්ගෙන් හම්බෙලා මේක නැති කරන්න කමක් තියනද කියලා. අහන්න බලන්න නීතිච්චෙක් හම්බෙලා මේක නැති කරන්න ඇග්‍රීමන්ට් සයින් කරන්න පුළුවන්ද කියලා. අහන්න බලන්න වීරයෙක් හම්බෙලා කඩුව වනවලා ලෙලවලා මේක නැති කරන්න පුළුවන්ද කියලා එක අබමල් රේණුවක්වත් කරන්න කාටවත් බෑ. ඒතිෙදි තණ්හානා මේක විඳිනවට වැඩිය වඩන ලද සතියකින් යුක්තව සද්ධාවෙන් සීලෙන් ඒ පැමිණිච්ච දුකට මුහුණ දෙනවා නම් ඒ කෙනාට තේරෙන්න පටන් ගන්නවා මේ බුදුහාමුදුරුවෝ Taman ළඟ වාඩි වෙලා ඉන්නවා වගේ. Tamanට තේරෙනවා මේ බුදු සුවඳ. Tamanට තේරෙනවා මේ ධර්මය. Tamanට තේරෙනවා මේ දෙකල් අවුරුදු 2600ක් මේ ශාසනය ගෙනාවේ. ඔය මොනම ඉන්ද්‍රජාල දින කට්ටියකුත් නෙමෙයි මිනිස්සුયો. මේ ආර්යයන් වහන්සේලා. උන්වහන්සේලා එක ගෙනාවේ මුවින් නොබැන. මම මෙතෙක් කල් කෙරුවේ මොකද්ද? දන්නේ නැතිකමට මේ දුක එනකොට අඬහව ගෑවා. අඬහව ගන්න නැතුව මේ දුක දරන්න නම් ඒක නා තේරුම් ගන්න ඕනේ මේ සංසාර රෝග හතර සියල්ලටම සාධාරණයි. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක. ඒ හතර නැති සංසාරයක් ඉල්ලනවා භවයක් ඉල්ලනවා නම් තෙතමනේ නැති වතුර ඉල්ලනවා වගේ. දැන් සංසාරයට ආවට පස්සේ අපි දැන් මගක් දුර ගමන් කරලා නේ තියෙන්නේ. මේ අටුවා යුගයේදී මේක අමුතු පෙරලිලකට පෙරලා තියෙනවා ඊගාව જાතිය නැති කිරීමයි මේ කතා කරන්න හදාන්නේ නැත්නම් જાතිය නැති කරනකොට ඊගාව જાතිය අම්මගේ බඩේ ඉඳදීම භාවනා කරලා එතන නැති කරන්න ඕන කියන වගේ කතාවක් තමයි අපිට මේ අටුවා යුගයේදී නැත්නම් මේ අභිධර්මයේදී ඇති කරන්න හදාන්නේ. මේ මෙතන මෙතන જાති ඇති වෙනවා. මෙතන මෙතන જાති නැති කරන්න ඕනේ. මෙතන මෙතන ව්‍යාධි ඇති වෙනවා. මෙතන මෙතන ව්‍යාධි නැති කරන්න ඕනේ. මෙතන මෙතන මරණය සිද්ධ වෙනවා. මෙතන මෙතන මරණය නැති කරන්න ඕනේ කියන එක පොඩ්ඩක් අපෙන් ඈත් කරලා තියෙනවා. ඒකල කියනවා ඒව ජාති ජරා ව්‍යාධි මරණ කියලා වෙනමම જાතියක් ඇති කරනවා. ඉතින් මේ විදිහට ඒ භවයෙන් භවයට මාරු වෙන තැන කියන එක ක්ෂණික වශයෙන් ගත්තොත් ආස්වාසයෙන් ප්‍රස්වාසයට මාරු වෙන තැන ප්‍රසවාසයෙන් ආස්වාසයට මාරු වෙන තැන. අපි සාමාන්‍යයෙන් අරමුණේ මේ මුල මේ මැද මේ අග කියන එක තමයි ජාතිය, ජරා ව්‍යාධිය සහ මරණය කියන්නේ. ඉතින් ඕක හොඳට දැක්කොත් උපදින උපදින හැම අරමුණකටම ඒකටම ආවේනික જાතියක් තියෙනවා. ආස්වාසයට ප්‍රස්වාසයේ උඹ જાතිය තියාගෙන මට ජරා විතරක් දීපන් කියලා කියන්න ප්‍රස්වාසයට කියන්න බෑ. ප්‍රස්වාසයට වෙනම જાතියක් තියෙනවා. හටගැන්මක් තියෙනවා. වෙනමම විපරිණාමයක් තියෙනවා. තිතස්ස අඤ්‍ය තත්තම් පඤ්ඤායති කියන. ඊට පස්සේ ඒක නැති වෙනවා. අන්නේ ඇති වෙලා නැති වෙලා යන ගතිය මැරණකම් මැරණ වෙලා තියෙන සම්මුති සත්‍ය ක්ෂණික ක්ෂණ මාත්‍ර වශයෙන් දකින්න පුළුවන් නම් පිම්බීම හැකිලිම බැලුවත් වම දකුණු වශයෙන් පියවර තක්මන් කරනකොට බැලුවත් වෙන කනකොට බොනකොට යනකොට එනකොට බැලුවොත් මේ සංස්කාර ස්වභාවයක් තියෙනවා. ඒකට જાතියක් වෙනමම පැනෙනවා. ඒ අරමුණට වසංගන්න බැරුව නෑ කියන්න බැරුව හටගන්නමත් තියෙනවා. ඒ වගේම හටගත්ත දෙයට වසංගන්න බැරුව ක්ෂය වීමක් පැවීමක් තියෙනවා. ඒ අතරමැද කාලේ විපරිණාමයක් තියෙනවා. ආනෝක දැක්කනම් ඒ කෙනාට මේ ජීවත් වෙද්දී මේ හුස්ම ගනිද්දිම පිම්බීම හැකිලිම කරද්දිම වම දකුණ බලද්දිම මේ එක එක අරමුණක හටගන්ම විපරිණාමය සහ නැතිවීම ක්ෂය වීම දකින්න නම් ඒකට ද්වේෂයකින් තොරව මේ පේන දෙයට නොදකින් නොකිය. නොපතන් නොකිය. මේක බලන්න පුළුවන් ශක්තියට තමයි මේ පැමිණි දුකට ඒක පැණි රහක් කරගනින්. ඒක නිසා බුදුජානන්සේ සඳහන් කළ තියෙනවා මහන්නේ මේ ආස්වාද ප්‍රසවාස බැලීම දරතියක් තමයි. දුක්ක් තමයි. වෙහසක් තමයි. නමුත් ඒක ප්‍රමෝදයක් කරගන්න. මොකද ආස්වාස් ප්‍රසවාසයේ බලන බව දන්න නිසා තමන්ගෙන් සතෙක් මැරෙන්නේ නැහැ, හොරකමක් වෙන්නේ නැහැ, කාමීත්‍යාචාරයක් වෙන්නේ නැහැ, බොරු කේලම් හිස් වචන පරිස වචන නැහැ. කය වචන දෙක හික්මිලා. කර්ම රැස් වෙන්නේ ඒ වගේම මේ ආස්වාස් ප්‍රසවාසයේ දෙක දැකීම නිසා ඒකේ තියෙන මේ සංකත ගතිය ඇති වෙලා පෙරලිලා නැති වෙන ගතිය කවදා හරි දකින්න මුල පටන් ගත්තා. ඒක නිසා මේ ආස්වාස ප්‍රස්වාස නයිසાર્ගිකව සැපක් නැහැ. මට මේක කොටු කරලා වෙන් කරලා දකින්න පුළුවන් ඊම බුදුන් නිසා වෙච්ච වැඩක්. භාවනා නිසා වෙච්ච වැඩක්. ක්ෂණ සම්පත්තිය නිසා වෙච්ච වැඩක්. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා වර්ධගත දෙයක් කියලා ඒ ඇති වෙච්ච දරත වෙන දෙන දෙන ආස්වාසයම ප්‍රමෝදයක් ප්‍රීතියක් සති සම්පජඤ්ඤයක් පස්සද්ධියක් සුඛයක් කරගන්න කියලා. පැමිණි දුක් පැණි රහ කරගන්න කියලා අපේ සිංහලයා ඔක තමයි කිව්වේ. ඉතින් ඒක ආර්ථික විද්‍යාවට අපිට ගලපන්න බෑ. දේශපාලනඥයන්ට ඕක ගලපන්න බෑ. සමාජ විද්‍යාඥයන්ට ගලපන්න බෑ. අපි ඕක කියන ජාතික වශයෙන් ওই රට දියුණු කරනවා, දල ජාතික නිෂ්පාදනය ඇති කරනවා, ඒක පුද්ගල ආදායම් වැඩි කරනවා කියන කතා. එකකින්වත් මෙතෙන් එන්න බෑ. මෙතෙන් දෙන්න කට්ටියට ඕන කමකුත් නැහැ. කට්ටියට ඕන වෙලා තියෙන්නේ මේ වසාගෙන දුක වහගෙන මේ මදයට ප්‍රමාදයට වැටිලා අන්ධහැර පාගන ජීවත් වෙන ජීවිතය. ඒ නිසා දුක්ඛ සත්‍ය පිළිබඳව බණකට අවබෝධයකට එන්න සුදුසු කණ්ඩිකක් තියෙන්න ඕනේ. මේ සුදුසු කණ්ඩිකේ තමයි තේරෙන්නේ මේ පැමිණිච්ච දුකට ද්වේෂ කරලා නම් ඒකට කියන්නේ කරාරිනොයි කිය. දුරනික්ෂේපේ කියන. පැමිණිච්ච දුකට මඟ ඇරලා දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න කතා ඒ තරම්ම ප්‍රසිද්ධ මෝඩකමක් මෙතන තියෙන්නේ. පැමිණිච්ච දුකට දරාගෙන ඉන්න ගතිය වැඩි වෙනවනම් අන්න යාට හිතා ගන්න පුළුවන් අනේ මීට පස්සේ දුක් දෙන වැඩ නොකර ඉඳලා පැමිණිච්ච දුක් ටික දරාගෙන හිටියොත් ඒක Brahmacharya කී හැකියි. ඒකට යෝග ජීවිතය කීත හැකියි. ඒ වෙනුවට අලුත් අලුතෙන් දුක් ඇති කරමින් පැමිණිච්ච දුක් මගාරින්න හදන ගතිය කියලා කියන්නේ අපි මේ පයබර වායට පිටිකටය බෙහෙත් බඳින්න වගේ උගුරට උරා බෙහෙත් බොන්න වගේ ඒ නිසා දුක්ඛ සත්‍ය තේරුණයි කියලා ඒ කෙනාට අලුතෙන් යමක් වැටහෙන්නේ මේක දිහා බලන දෘෂ්ටි කෝණය අපි කියන ලෑස්තිලා යන එක අනේ ලෑස්තිලා යන මිනිස්සයයි එimhe ලෑස්ති නොවි යන මිනිස්සය තමයි ආර්යයන් වහන්සේ සහ පෘථග්ජනය කියලා කියන්නේ. ලෑස්තිලා යන කෙනා ඇත්තටම පෘථග්ජනයා ආර්යයන් වහන්සේ කියන්නේ යාට කියන්නේ කල්යාණ පෘථග්ජනයයි කියලා පැමිණෙන දුකට ලෑස්තිලා යන. ඒ කෙනාට ජාතිය ජරා ව්‍යාධි මරණ කියන හැම දෙයක්ම අරමුණක් අරමුණක් පාස සිද්ධ වෙනවා. මේ අරමුණ අපේක්ෂා කරනකොට සද්දයක් ඇවිල්ලා අප්පිය සම්පයෝගේ සිද්ධ වෙනවා. එතකොට දුකයි. එතකොට අරමුණට සද්දට හිත ගිය ගමන් අරමුණ කැපිලා යනවා. ප්‍රිය විප්ප යෝගයක් සිද්ධ වෙනවා. මේ ක්ෂණ මාත්‍ර වශයෙන් මේ කටයුත්ත කිරීමේදී අපේ උපාදානස්කන්ධ පහ කිසිම වෙලාවක අරමුණු ධානය ඉන්න නෙවෙයි උදව් කරන්නේ පිටපණින්දයි. අරමුණට ආස කරලා අරමුණේ සතිය වඩන ගතියක් අපිට උපාදානස්කන්ධයෙන් ලැබෙන්නේ එයා බලන්නෙම කොයි වෙලාවෙ හෝ සතිය කඩාන පිට යන. ඒ නිසා උපාදානස්කන්ධ තේරෙගෙම දුකම තමයි ඇති කරන්නේ. ඉතින් මේ දුක එපයි කිව්වට යන්නේත් නැහැ. මොනවාක්වත් වැඩි කරන්නත් අපට බෑ. ඒ නිසා මේක බාර ගන්න ශක්තිය තමයි ඒ දුක් ආර්ය සත්‍ය වශයෙන් බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ අපි උප්පත්තියේදීම දැරීමේ ශක්තිය තියෙනවා. කිසි කෙනෙක් විශ්වාස කරන්නේ බුදුහාමුදුරුවෝ විශ්වාස කරනවා. බුදුහාමුදුරුවෝ විශ්වාස කරන මේ හැම කෙනාටම අවශ්‍ය නම් මේක දරන්න පුළුවන්. ඒක නිසා උපමා දෙකක් ඉදිරිපත් කරනවා මේකට පක්ෂව අපි කොච්චර ආස කරත් මැරෙනවා. ඒක පිළිගත්තත් නැතත් ඒක වෙනවා. ඉතින් මරණදී ඔක්කොම නාඩගම් ටික ඔක්කොම ඉවරයි. ඉතින් මරණේ බෑ කියන්නත් බෑ නෑ කියන්නත් බෑ අනිවාර්යයෙන්ම අපි චිත්තක්ෂණේ චිත්තක්ෂණේ මරණට යනවා. ඒක නිසා ඒක කාටවත් නෑ බෑ කියලා බේරෙන්න බෑ. ඒ නිසා තර්කයට පෙන්නන්න පුළුවන් හොඳයි හොඳයි අපිට ඉන්නකම් හයියත් තියෙනකම් ওই දේ කරත හැකි. හයිය තියෙනකම් ගණන්කාරකම් හයිය තියෙනකම් ආඩම්බරකම් තල්ලි තියෙන ගන්න අම්බුකාරකන් නිලේ තියෙන කම් මේ ඔක්කොම කම් මෙලෙමින් යනකන් තමයි. මේක වසන් ගන්න බෑනේ. එහෙම නැත්නම් කියනවා අපි මේ භාවනා කරනකොට ආධ්‍යාත්ම ජීවිතය ගත කරනකොට පැමිණෙන දුක අපි දරා ගන්න බැරුව පුදුමාකාර චෝදනා කරනවා. ගැබිනිමමක් දරුවෙක් වදනකොට තියෙන දුක බන දරනකොට කිසි බන්නේ නැහැ. ඒක කියනවා එක සැරේ 60000ක් කැඩෙන වේදනාවක් එනවයි කියලා. ඒ වුණා සිංහල ගෑනු දරුවන් වැඩිවීමෙන් නොතිත් තත්ත්වයටපත් වෙනවා කියලා තොසොක මේ රාහුල හංසෝ කියලා දෙනවා. වළං ගත්තට ඉවරයක් වෙන්නේ නැතිලු ගෑණියෙකුට. දරුවෝ වැඩලා ඉවරයක් වෙන්නේ නැතිලු. මේ වැදුවට ඒකෙදි කොටි දෙන විතරලු එක සැරේලු සංසර්ගයේ ගෙදෙන්නේ දෙවෙනි සැරේට කොටියෙකුට පලාතට එන්න දෙන්නේ නැතිලු. ඌට විතරයි දුක්ඛ සත්‍ය පොඩ්ඩක් තේරලා තියෙන්නේ. අනික් කොටි දෙන්නු අදට ටිකක් අමාරුයි. මාස 3කට විතර පස්සේ ගාලල්ලා ආයෙසරයක් ලෑස්ති ආයෙසරයක් අර වගේම දුකටපත් වෙන මේ එකක්වත් වහන්න පුළුවන්ද කියලා බලන්න. අපි මේ කාරණාව ඉලි කරලා ගත්තොත් අපි මේ දැන් මේ නිවන් දකින්න ගිහිලා එන මේ දුකට අපි කරන චෝදනාත් මේ ප්‍රසව වේදනාවකදී මේක පිරිමියෙකුට හිතන්න හම්බ වෙනවා. ඔය පිරිමි මහා වීරකම් කතා කරන හිටියට ඔය මාතෘත්වයේ සඳහා ගෑණියෙක් දරන දුක කද්දාකත් දරන්න බෑ පිරිමියෙකුට. ඉතින් ඒක ලියවල මේ චරිචුරු මොකක්ද එන? ඒකට ඒකම දරන්න පුළුවන් නම් මේ භාවනා කරනකොට ඇටයක් ඇදිච්චාම්මකෝ. පිස්සු වෙච්චාම්මකෝ. මැරිච්චාම්මකෝ. ආහන එකට ලෑසිලා ගියොත් මැරෙන්නෙත් නෑ, ඇට කැඩෙන්නෙත් නෑ, පිස්සු වැදෙන්නෙත් නෑ. මේකට කියන්න පුළුවන් මේ ගුඪ ධර්මයක්. එහෙම නැත්නම් මායාවක්, මැජික් එකක් මේක නෑ. දැරීමේ ශක්තිය. ලෑසිලා යන කෙනාට එක දවසකින් එන්නේ නෑ ටික ටික ටික ටික වැඩෙන්න පටන් ගන්නවා. ඒ වැඩෙනකොට බුදුජාණන් වහන්සේ ඒකට මූල ධර්ම වශයෙන් සඳහන් කළා තියෙනවා උඹ කරා යම් දුකක් පැමිණෙනවා නම් ඒ සියල්ලටම හේතුව තමන්ගේම හිතේ තියෙන මේ තෘෂ්ණාව කියන චෛතසිකයේ ඇර ਸਰබලධාරී දෙවි කෙනෙක් මේ දුක මැව්වා නෙවෙයි අල්ලපු කිතමච හූනියම් කරලා මේ දුක මැව්වා නෙවෙයි මේ ආණ්ඩුව වෙරළිච්ච නිසා දුක මැවුණා නෙවෙයි වැස්ස වැස්ස නිසා දුක මැවුණා නෙවෙයි බුදුජානහන්සේ බුද්ධත්ත ජාතකයේදී සඳහන් කරනවා යම් කිසි කෙනෙක් කියනවා නම් මේ ලෝකයේ දෙයන්නාන්සේ මැව්වයි කියලා. මේ දුකේ මේ ලෝකේ තියෙන තාක් දුක නම් හොඳමවල තියෙන දුකක් නේ. ඒකට නිර්මාපකය කියන්න බෑ. ඕකට කියන්න තියෙන්නේ නම විනාශකයයි කියලා. මවල තියෙන හරියක් දුක. ඕකට බැරි වුණාද මේ මායාව සහ බොරුව නැතිවම වන්නේ මේකේ? ඌටම මායා කරනවා. දැන් දෙයයන් නැසෙන මායා කරනවානේ මිනිස්සයා. බොරු කරනවානේ. ඇයි හත් දෙයනේ මවන එක මවපංකෝ මේ බොරුව නැතුව. මම නෙවෙයි එහෙම කියන්නේ. ඔක බුරිදත්ත දාචකේ තියෙන්නේ. මායාව බොරුව සහිත මොකටද මේ ලෝකෙ මැව්වේ? ඉතින් අපි හිතනවා මොනවාට වෙච්ච නැහැ දෙයියන්ට කිව්වොත් දෙයියෝ අපිට අනුකම්පා කරાવી. එහෙනම් තමයි පඳුරක් අයින් කරොත් වැඩේ කෙරෙයි. පිරිත් නූලක් ගැට ගැහුවොත් වැඩේ ෂේප් කරගන්න පුළුවන් කියලා අපි නිකාම් මේ බුගුරට හොරා බෙහෙත් බොන්න හදනවා. මේ දුක හටගන්නේ Tamange තෘෂ්ණාවෙන් නම් ඒ තෘෂ්ණාව දෙයයන්ව බාර දෙන්න බෑ. සර්බලදාරි දෙයයන් බාර දෙන්නත් බෑ. ඒක Taman තුල තියෙන්නේ. ඉතින් මේ තෘෂ්ණාව තියෙනකොට දැක්කනම් මෙන්න මෙතනින් තමයි මේ දුක හටගන්නේ කියලා. ඒ තෘෂ්ණාව විශ්ී තවත් තරහක් එන්නේ තේරෙනවා. මේ යාන්ත්‍රණේ මෙන්න මෙතනින් තමයි මේ මාට ගන්න ඕන්න මෙයා එනකොට හැටි එනකොට නම් මුකුළු පපා ඕමරි පපා hina වෙවි තමයි එන්නේ හැබැයි යනකොට කටින් තියෙන වින තේරම කටලා තියලා යන්නේ ඉතින් අර ඕමරි පපා එනකොටම අල්ලගත්තොත් ආ මෙතන තමයි තියෙන්නේ කියලා අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් මෙයාට කොච්චර පොහොර දානවද කොච්චර අපි මේකට ආහාර දෙනවද කියලා බැලුවොත් රසාස්වාදේ ආස්වාදය සාහිත්‍ය අලංකරණය ආලවට්ටම් සීරගම තියෙන ඉතින් දුද්ද වශයෙන්ම තෘෂ්ණාවනේ. ඉතින් ඒක තියාගෙන අපි මේ අනුන්ට හේතු කරන්නේ නැතුව ඒ දුකට හේතුව තෘෂ්ණාව බව තේරුම් ගන්න. එසේ මෙසේ කෙනෙකුට බෑ මොකද Taman සුද්ධවන්තෙක් කියලා අපි හිතන්නේ. මං නම් එහෙම දැන දැන කවදාකවත් තෘෂ්ණා කරන්නේ නැහැ. මම සුද්ධවන්තයි කියලා හිතා ඉන්නවා. නමුත් ਸਰවචනසේ පෙන්නනවා. හරියට බැලුවොත් ඒ කියන්නේ ওই කියන ධර්ම කොටස් ටික වඩාගෙන බැලුවොත් තමන්ට පැමිණෙන හැම දෙයකටම හේතු අප්‍රත්‍ය නෙවෙයි හිද්ද වෙන්නේ හේතු ප්‍රත්‍යක් තියෙනවා දෙවෙනෙක් සම්බන්ධ නැහැ දෙවෙනි දෙයක් සම්බන්ධ නැහැ තන්නේ කර තමන්ගේ මේ තියෙන තෘෂ්ණාවයි තියෙන්නේ කියලා. කවදා හරි මේක දැකගත්තොත් මේ මනසට හැම්බෙන ආඩ්‍ය ගතිය එහෙම හැම්බෙන වීරත්වය පිරිච්ච ගතිය කද්දාකත් හිතන්න බැරි තරම් මේ දුක ඇති කරන්නේ මම නම් එතකොට පේන්න තියෙන්නේ මම සතර බලධාරී දෙයියන්ටත් වැඩිය බලවත්. මට පුළුවන් මවන්න. මවන හරියක් හැබැයි දුක. මම නැවතත් කියනවා මට පුළුවන් ඕන තරම් දේවල් මවන්න. මවන හැම දෙයක්ම දුක. එතකොට මේ මනුස්සයා ගන්නව විනිශ්චයක් මේ මැවීම නතර කරලා ගිවිච් කරපු මැවීම නිසා ආපු දුක එන්න ඇරලා බලාන හිටියොත් අලුතින් කර්ම රැස් නොකර පරණ ගෙවෙන කර්ම ටිකට ඉඩ දෙන්න ගියොත් අපි ඒකට කියනවා සීල ශික්ෂා කියලා. යමක් කරන්න යන්නේ සතු මරන්න යන්නේ හොරකම් කරන්න යන්නේ කාමීත්‍යාචාරය කරන්නේ බොරු කෙලන් හිස් වචන කරන්නේ හැබැයි දැන් සතු මරපු වගේ දුක් වෙනවා මරන්න වගේ තම සතු වස්තුව අප්‍රිය දායදවලට ලක් වෙනවා පෙර කරපු හොරකම් නිසා කාමීත්‍යාචාර නිසා අපේ කාම වස්තු අනු බලහත්කාරකම් කරනවා අපිට බොරුවෙන් රවටෙන්න සිද්ධ වෙනවා පරස වචෙන් පෙලෙන්න සිද්ධ වෙනවා කේලමෙන් හිස් වචනේ කාලය ගත කරන්නේ. මොකද පෙර කරපු දේ. ඉතින් මේ ටික දැන් එනවයි කියන්නේ අලුතින් කර්ම රැස් කරන්නේ නැත්නම් කීනම් පුරාණන් නවන්නත්ති සම්භවං. පරණ දේ ගෙවෙනවා. අලුතින් මම රැස් කරන්නේ නැහැ. මේ හරි වෙහෙසයි. සිල් ලකින කොටත් දුක් එනවා. දාන දෙන කොටත් දුක් එනවා. භාවනා කරන කොටත් දුක් එනවා. එන දුක්වලදී අලුතෙන් ද්වේෂ නොකර පැමිණෙන දුකට අලුතෙන් ද්වේෂ නොකර මේ එන ටික ඔක්කොටම එන්න දෙන්න වළක්වන්න නැතුව gediya pite මෙන්න දෙන්න. එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මේ දේ පොලි වැල් පොලි සහිත ණයක් ගෙවල දැමවා. ඒ ගෙවෙන්නේ සල්ලික සූත්‍රයේදී බුදුරජාණන් සඳහන් දුක වැටහෙන්නේ නැත්නම් භාවනා කරනකොට පැන්සලක් උල් කරන්න වගේ කැපි කැපි යන්නේ නැත්නම් කෙලස් කැපෙන්නේ නැහැ. අපි හොඳට සමාධියක ඉඳගෙන බලාගෙන හිටියට කිසිම අපි වෙහසක් නැතුව ඒක දුක් ගෙවන් කිරීමක් වෙන්නේ නැහැ. සල්ලේකයක් වෙන්නේ නැහැ. සල්ලේකේ වෙන්නේ Tamanට හොඳටම තේරෙනවා මේ ඉඳගෙන ඉන්නකොට වෙහස. ඒක දරාගෙන ඉන්නවා. මේ ගෙවන් කිරීමක් කරන්නේ මම මේ ද්වේෂයට වෛර කරන්නේවත් නැහැ. නොවේවා කියලා හිතන්නේවත් නැහැ. මේකට එන්න දුන්නොත් එතකොට යාට තේරෙනවා මේ කෙලස් කැපෙන වෙලාවේදී කවදාකවත් අපි හිතන්නේ භාවනාවක් වෙනවායි කියලා. නිකන් සාමාන්‍ය කීත හැකි යම් කිසි කෙනෙක් භාවනා කරලා මට හරි ගියේ නැහැ කියන පරියන්කයක විස්තර ඇහුවොත් එතන විතරයි කෙලස් කැපිලා තියෙන්නේ මට හරි ගියා කියලා යෝගාවචරයක් වාර්තා කරා නම් අනිවාර්යයෙන්ම මත් වෙලා මේ සමාධියකට යට වෙලා කාලේන ආස්තික රිමක් වෙලා තියෙනවා ඒක ඕනේ. අර වෙහෙස නිසා වරින් වර කාලීනාස්ති කිරීමක් කියන එක කියන්නේ විස්රාමි කියලා. වරින් වර විස්රාම වෙනකොට බැටරි charge වෙන්න ඕන. නමුත් ඒ වෙලාවේ කෙලස් කැපෙන්නේ නැහැ. කෙලස් කැපීම සිද්ධ වෙන්නේ මේ දරතේ සිද්ධ වෙන වෙලාවේ. ඉතින් ඒකට සතුට ඇති කරොත් මේ පීටි ගන්න වෙලාවේදී කැපෙන, දැවෙන, තැවෙන වෙලාවේදී ආ මේ දැන් කෙලස් කැපෙන වෙලාව. ඒ නිසා මට මේ කරව Brahmachari නිසා දැන් ගෙවෙනවා. අලුතෙන් කර්ම රැස් වෙන්නේ නැහැ කියලා දැක ගන්න පුළුවන් වුණොත් එයාට තේරෙන්න පටන් අර ගන්නවා මේක මට සල්ලි වලින් කරගන්න බෑ තාට හරි අත්තමක් දීලා කරගන්න බෑ කරපු කෙනකින් ණයට ගන්න බෑ මම්ම කර යුතුය. ඉතින් තව හෙට වෙනකොට තවත් නාකි වෙනවා. ඊට තව ප්‍රශ්න. කොයි අතට යයිද දන්නේ. එහෙනම් දැම් දැම් මේ දේ කරගන්නෝ කියන සීගන් සීගන් කියලා හරියට ගොඩගොවියෙක් වැස වහින වෙලාවේ තමන්ගේ කුඹුර හා ගන්නවා වගේ ඒ ගෙවෙන දුක එහෙම නැත්නම් මේ කැපි කැපි යන ගතිය එහෙම දිගට යන්න දුන්නොත් මුද්‍රයන්සේ සඳහන් කරන උදී බණවොත් හැන්ද වෙනකොට නිවන් දකින්න පුළුවන්. Taman වෙත පැමිණෙන දුක්වලට බාධා නැතුව තුවාලේ සැරවල එන පුරුව එහෙම ඇදෙන්න ඇරලා කට මොන වනමුකේ පාදලා තිබ්බොත් ඕක එළියට යන්න ඉච්චර වෙලා යන්නේ. නමුත් එක විනාඩි 5ක් ඉන්න බෑ. විනාඩි 5 ඉන්නකොට අනේ පොඩ්ඩක් අකුල දිග ඇරියානම් අනේ මේ සද්ද නැති වුණා නම් අනේ සීතල නැති වුණා නම්, අනේ රසනේ නැති වුණා නම්, ඉතින් එක එක එක එක එක තත්ත්ව ඉල්ලන්න ගියාම අර කෙලස් මෝදු වෙන ගතිය, වැක්කිරන ගතිය, එහෙම පොරොප්ප ගහලා නතර කරනවා. මුදින් නිකමට හිතනද කාට හරි මේ බඩට නම නරක විසක් ගිහිලා ඒක බඩේ ක්‍රියාකාරීත්වය නිසා කයේ ක්‍රියාකාරීත්වය නිසා පරිවෘත්තීය ක්‍රියාකාරීත්වය නිසා වමනේ පාචන දෙක යන්න හදනකොට වමනේ ටික කට වහගෙන ආයෙ ගිල්ලොත් මොකද වෙන්නේ? මේ විස එළියට යන්න හදන්නේ. අනේ අම්බ කරලා කාපු කෑමනේ ඕක එළියට යන්න දෙන්න බෑ කියලා ආයෙ දුබ් ගාලා ගිල දැම්මොත් මොකද වෙන්නේ? එහෙනම් මේ පස්සෙන් එළියට යන්න හදන පාචනේ හොඳ පොරොප්ප කැල්ලක් ගහලා තිබ්බොත් මොකද වෙන්නේ? ඕකට කියනවා අපස්මාර රෝග කියලා. ඒ වමන වේග, ශුක්‍ර වේග, මූත්‍ර වේග, අසුචි වේග නතර කළොත් අපස්මාත්. අද තියෙන ඔච්චරයි. අද අපි මේ ශිෂ්ටාචාර වෙච්ච නිසා අපිට අවශ්‍ය වෙලාවට මූත්‍රා කරන්න වෙලා හම්බෙන්නේ නැහැ. ඔක ඉහිර කරගෙන ඉන්නවා. අපිට මේ ශිෂ්ටාචාර නිසා වැසිකිලියන්න නැහැ. හිත කරගෙන ඉන්නවා. පිට වෙන්න මොනවත් දෙන්නේ නැහැ. මේ හිරගිරීම නිසා අවදාන හිතා ගන්න බැරි අපස්මාර රෝග එනවා. භාවනා කරනකොටත් මේක ඔක්කොම විරේචන වෙන්න පටන් ගන්නවා. නව දොරෙන්ම වැగిරෙන්න පටන් ගන්නවා. මේ පැකිලෙන වෙලාවේදී ඒක බාධා නොකර යන්න දෙන්න නම් එයා දැනගන්න ඕනේ මේ දුකට හේතුවට අත තිබ්බ ගමන් දුමාකාර සුද්ධියක් වෙන්න පටන් ගන්නවා. ඒ සුද්ධියට බාධා නොවි යන්න දුන්නොත් උඟාක් බාධා කරුවොත් අවුරුදු 7ක් යනවා කියලා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා. එහෙම නැතු අඩුවෙන් බාධා කරුවොත් අවුරුදු 6න් කරත හැකි, 5න් කරත හැකි, 4න් 3න් 2න් 1න් ගෙනලා ස්තිපට්ඨාන සූත්‍රය කියන දවස් 7න්. එන්න මේ වෙනකොට නම් මේ කට්ටියගේ වැඩේ වෙලා තියෙනවා. මොකද දවස් 6 ගිහිල්ලානේ දැන්. මන් දන්නේ කායි කාගේ වමන විවේචන ගිහිල්ලා තියෙනවද නැත්නම් කාට කාරපස් මාර රෝග ඇවිල්ලා තියෙනවද කියලා දන්නේ නැහැ. වෙනවනම් දක්ෂකමනේ හැබැයි කුශාග්‍ර බුද්ධිමත් කෙනාට උදේ දැනගන්න පැහැදිලි වෙන්න පුළුවන්. මොකද එයා දන්නවා මේ කෙලස් කැපීමක් වෙනවා නම් බාධා කරන්න එපා. යම් වෙලාවක භාවනාව කර්මස්ථානයේ හොඳට මුදුන්පත් වෙලා යනවනම් ඒ ලොකු සංසින්න කාලේ කියනවා ඒ ඒ වෙලාවේ දාන ටික වළඳන්න ඕනේ කියලා නැගිට්ටොත් ඒ වෙන පාඩුව නිසා ආය කී කාලයක් ඉඳ වෙයිද දන්නේ අර ගැම්ම ගන්න. ඒක නිසා මට එක දවසක් මතකයි ලොකු සංසර හොඳටම අමාරුයි. මම තමයි අග්‍ර උපස්ථායකයා. ඉතින් මමත් ඇත්තට මේ කාලේ දුර්ලභමක් වෙන්නේ නැති වෛද්‍ය විද්‍යාව පිළිගැනීමක් තිබ්බා. ඒ ඥානිතේ කරන්න දෙයක්වත් නැහැ නේද? ඉතින් ලඩක් දාන දොස්තර කියන. මම දොස්තර මහත්තයා දැන් මග එනවා. කොයි වෙලාවෙයිද කියන්න දන්නේ නැහැ. ඉතින් මට අත්‍යවශ්‍ය තිබුණ වෙලා තිබුණ මේ ස්වාමීන් වහන්සේ කියන්නේ මෙන්න මේ මෙලෙඩ ටිකක් තියෙනවා. මේ කියන්නේ නමුත් මම ඉඳලා ඉඳලා බැරි තැන මම ගියා භාවනා ශාලාවට ගිහලා පැයක් භාවනා කරලා එනකොට දොස්තර මහත්තයා ඇවිල්ලා එක්සයිස් පොතක ලියලා ගිහිල්ලා. ඉතින් මම ලොකු සාංශට කිව්වා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඔය තියෙන රෝග ලක්ෂණ කියවෙන්නේ නැහැ. මං කිව්වනේ මට පොඩ්ඩක් පණිවිඩයක් එවන්න කියලා මම හිටියේ භාවනා ශාලාවේනේ. නෑ නෑ නම දොස්තර මහත්තයාව බෙහෙත් බැලුවා ඔන්න පොතේ ලියලා තිනවා ඕ ටික කරපුවම හරි. මම කියන්නේ හිටියනම් මට මේට වැඩි ඕක ගැන විස්තර දැනගන්න තිබුණා. කියනොත් ලොකු සංහස කියනවා බුදුහාමුදුරෝ කියලා තියෙන විදිහට නම් භාවනා කරනකොට බුදුහාමුදුරෝ ආවත් නැගිටින්න එපා. ඉතින් දොස්තර මහත්තයා අපව කොහොමද නැගිටවන්නේ කියලා අහුවා. භාවනාව යන වෙලාවේදී බුදුන් ඉදිරියට ආවත් මේ බුදුහාම කරන ගෞරවය තමයි භාවනා කරනවා කියන්නේ මේ නැගිටලා වත් කඩilla බුදුහාමර බඳින්න ගියොත් භාවනා කැඩෙනවා ඒක නිසා කෑම වේලක් ඔය ඕනම දෙයක් කැප කරලා කරන්න පුළුවන් වෙනවා Tamanට තේරෙනවා නම් කෙලස් කැපෙනවායි කිය. ඉතින් අපිට වෙලා තියෙන්නේ කෙලස් කැපෙන වෙලාවේදී භාවනා කැඩුනයි කියලා අපි හිතනවා. භාවනාවට මේ ආලෝක පේනවා උඩ යනවා සමාධිය එනකොට භාවනා හරියයි කියනවා. ඇත්තටම එතන වෙන්නේ කාලේ නාස්වීමක් විතරයි. කිසිම කෙලස් කැපීමක් වෙන්නේ නැහැ. කෙලස් කැපෙනවා නම් වැලි කඩදාසියක් මූණට තියලා තද කෙරුවා වගේ කපාගෙන යන හොඳට තේරෙනවා. ඒ දරතේ තියේදී වින්දට වැඩිය මට ඉන්න පුළුවන්කම තේරෙනවා. ඒ තේරෙන්නේ යම් කිසි කෙනෙක් මේ තෘෂ්ණාව නිසා මේක හටගත්ත දැන් ඔන්න භවනා නිසා ඒ වගේ වෙන්න පටන් ගත්තා. ඒක ගෙවෙන එක බාධා නැතුව යන්න, වෙදෙන්න නැතුව යන්න දෙන්න කියලා බලනකොට එයාට පේනවා මම භවනා නොකරානම් මේ එන අරමුණු කෙරෙහි දුක කෙරෙහි දරතේ කෙරෙහි කොච්චරක් කාම තණ්හාවෙන් ක්‍රියාත්මක වෙනවද කියලා. මේ ඉඳුරන් ටික පරිස්සම් කරන්න. ඒ ඒ වෙලාවේ මේ දුක වෙනුවට සැප ලැබීම සඳහා ඉන්ද්‍රිය ඉඳුරන් හා බැඳිච්ච සුඛය හොයනද කාම තණ්හාවෙන් gedera හිටියානම් කීයක් දේවල් කරනවද භවනා නොකරනකොට භව තණ්හාවෙන් දැන් නැතිව නෙවෙයි හෙටත් නොවෙන්න අපේ gedera යටත් නැති වෙන්න පවුලේ යටත් නොවෙන්න අපි කොච්චරක් කල්පනා කරනවද කොච්චරක් කතන්දර ගොතනවද භාවනා කරන මොහොතක තමයි අපිට පුළුවන් වෙන්නේ එවැනි කාම තණ්හා භව තණ්හා වලින් ක්‍රියාත්මක වෙන මේ කතන්දර ගෙතිල්ල අරක කරන්න ඕනේ මේක කරන්න ඕනේ ඔක්කොම තියේදී සතියෙන් වෙන දේ දිහා බලන ඉන්න කතිය. ඒක සාමාන්‍ය කාම ලෝකේ ඉන්න කෙනාට හිතෙන්නේ නෝන්ජල්කමක්, කැක්කමක් නැති ගතියක්, වගකීමක් නැති ගතියක් කියලා. ඒක නිසා භාවනාව හරියට වෙනවා නම් එහෙම නැත්නම් මම කියනවා භාවනා කියලා මෙතන අදහස් කරන්නේ විපස්සනාව. Tamanට හොඳට මේ පීරි ගෑවෙන ගතිය, ඒකට ධරතේ කියන වචනේ බුදුහාමුදුරෝ පරිලාහ කියන වචනේ බුදුහාමුදුරෝ පාවිච්චි කරනවා. ඒ ධරතය තේරෙන ගතිය සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපිට ඒ පරිසම්පදා මාර්ගයේ සඳහන් කරලා තියෙනවා. දුක්ඛ සත්‍යයේ නැතුවම බැරි ලකුණු හතරක් තියෙනවා. පීලනට්ටෝ සන්තාපනට්ටෝ විපරිණට්ටෝ සංකතට්ටෝ කිය. පෙළෙන ගතිය තේරෙනවා. මම මේ දුක්ඛ සත්‍යයත් එක්ක නම් ඉන්නේ පෙළෙන ගතිය තියෙනවා. ඒක සාමාන්‍ය කියන්න පුළුවන්. අපි ජීවත් වෙන බව දන්නේ මේ යන්ත්‍රේ දුවනෝ. දුවන හැම වෙලාවෙම කැපෙන. දුවන හැම වෙලාවෙම ඝර්ෂණයක් ඇති වෙනවා. දැවිල්ලක් තැවිල්ලක් ඇති වෙනවා. ඒ හොඳට භාවනාවේදී හයියෙන් හුස්මවත් නොගෙන ස්වභාවික හුස්මේ ඉන්නකොට තමයි තේරෙනවා මේකේ භවයේ ඇදිලා යන හැටි. නිකන් හීන් නූලෙන් යටින් මොනවදෝ ක්‍රියාවලිය වගේක් යනවා. ඒක දරතයක් තමයි. ඒ දරතයත් එක්ක ඉන්නකොට මේ තමයි දුක්ඛ සත්‍යයේ අත්‍යන්ත ලක්ෂණය. පෙළෙන ගතිය. තවන ගතිය තියෙනවා කියලා. අන්න ඒකට ඇඟිලි ගහන්න නැතුව සකස් කිරීම කරන්නේ නැතුව සංස්කරණය කරන්නේ නැතුව චේතන නැතුව චේතනා අදිඨානාපි නිවේසානුසයා කියන විදිහට මොනම දෙයක්වත් කරන්නේ නැතුව එකට නිසිනින්දේ එහෙම යන්න දුන්නොත් තමයි තැනක දරන්න පුළුවන් හැබැයි පෙළෙන ගතිය තියෙන. හැබැයි තවන ගතිය තියෙන. හැම වෙලාවෙම මේකේ මොනත වෙනස් වෙනවා. නානා ප්‍රකාර හේතු නිසා මේක සිද්ධ වෙනවයි කියලා අන්න ඒක දැනගෙන ඉන්න පුළුවන් නම් තමන්ට හිතා ගන්න පුළුවන් මම මේ මුවින් නොබැන ඉවසැව්වට මම මේ දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමක් කරන්නේ අස්පනා අපිට මේ කරන්නේ කියලා. එතකොට ඒක නෑ ඒක නැති කිරීම සඳහා කාම තණ්හාවෙන් කල්පනා කරන්නේත් නෑ. ඒක මගහැර ගැනීම සඳහා භව තණ්හාවෙන් කල්පනා කරන්නේත් නෑ. ඒව කරන්න ගියාම වැරදිච්චාම වෙන කඤ්ඤම් මරඤ්ඤම් කියන හතුරු පක්ෂයක් නිදහස් හදා ගැනීමකුත් නැහැ. ඒක නිසා තේරුම් ගන්න පුළුවන් මෙහෙම නැතුව අතපය දිගාරින්න පුළුවන් වෙලාවක නම් මෙහෙම දුකක් ආවොත් අපි নানা ආකාර ව්‍යාපාර කරනවා. නානා ප්‍රකාර ක්‍රමසාවිදි හොයනවා. නානා ප්‍රකාර කතන්දර ගොතනවා. නානා ප්‍රකාර චේතනා පහල කරනවා. දැන් ඇස් ඇත්තේ අන්ධෙක් වාගේ. කන් ඇත්තේ නමුත් බීරෙක් වාගේ. මේ පෙළෙන දවෙන තමන්කන් තිබුණාට කොර වෙච්ච කෙනෙක් වාගේ. මලමිනියක් වගේ මේක දිහා බලන් ඉන්නවනම් බුදුහාමුදුරුව විතරයි සාදු කියන්නේ ඔකට. අපි නෑදෑයෝ අපි මෙතෙක් කාශ්‍ය කරපු කිසිම කෙනෙකුට තේරෙන්නේ නෑ අනේ මේ මිනිස්සයා මේ ඉවසන ඉවසිල්ල මහා මෙර උසුලනා මිහි කටටත් වැඩිය. ඒ ඉවසීම ඒ ලොකු ස්වාමීන් ඉන්න කාලේ කියනවා මේ මිනිස්සයාට නොතේරුණාට දෙයයන්ට බ්‍රහ්මයන්ට පුදුම විදියට තේරෙන්න පටන් ගන්නවායි කියලා මේ එකෙක් මේ ලෝකේ ඔක්කොමලා මේ වේදනාව එනකොට චර්චුරු ගගා ක්‍රම හොයද්දී උ කාගෙන ඉන්නවා. ඒක බුදුහාමරන්ට ඈත තියලා පේනවා. මගේ එක දුවෙක්, මගේ එක පුතෙක්, මගේ එක සිස්සෙක් මේ දුකට මුවින්න බැන මේ කාගෙන ඉන්නවා කියලා. ඒකට බුදුරජාණන්සේ උඟාක් වෙලාවට නිකන් ඉදිරි පිට වැඩියා වගේ ආශිර්වාදයක් කරනවා ඔන්න වැඩේ කරපන් කියලා. ඉතින් අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා එහෙම කාගෙන ඉන්න කෙකට මිනිස්සු අද කාලේ භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා අරුට නංවනම් පට බඳිනවා මිස කිසිම එකෙකුට තේරෙන්නේ නැහැ මේ වෙනස මොකද්ද කරන්නේ කියලා. අඩු ගානේ එහෙම මේ පැමිණිච්ච දුක දරාගෙන කාගෙන ඉන්න මිනිස්සයාට ලෝකයා කෙලපිරිච්ච padikkamakata තරම් අසලකන්නේ නැහැ කියලා. 1940 ගණන් වල লীලා තියෙනවා මෙන්න භාවනා ලෝකයේට මේ සකල සිරින් පිළිසිරි ලංකාවේ ධර්මද්වීපයේ හම් වෙන තෑග්ග. ඒක පැත්තක තියන්නකෝ අපේ හිතවත් කැමති නෑ ඔකට. අපේ හිත ඕනේ බෙන්ස් කාර් එකේ යන්න බැද්ද නිවනට කියලා අහන. මේ කාපට් කරලා තියෙන කියලා අහනවා පාර. එයා කන්ෂන් කරලා තියෙනවද කියලා අහනවා මේ යන වාහනේ. අනේ අපිට ඔඩියදී ඉක්මනට යන්න බැරිද? මේ තමන් කරපු කෙලෙස් පිළිබඳ හරි මේ ගෙවෙන එක ප්‍රශ්නයක් නෑ. මේ ශරීර කූඩුවට පොඩ්ඩක් කරදර වෙන්නේ නැතුව මේ බිත්තර මල්ල පොඩි කරගන්න නැතුව යන්නයි ඕනකම තියෙන්නේ. ඒ තරම්ම මේකට කයටයි මේ ජීවිතයටයි තියෙන ආසාව. කවදා හෝ ලෑස්ති මනසකින් ගිහිල්ලා මේ කය තියෙන්නේ තිබීවා ජීවිතේ තියෙන්නේ තිබීවා කියලා කෙනෙක් එක චිත්තක්ෂණයකට හෝ වංචාවට නෙවෙයි කෙලින් වැඩ කරොත් එයාට තේරෙන පටන් අර ගන්නවා එයා චිත්තක්ෂණයකින් මරණයට ලැහැතියි. මරණයේදී සිද්ධ වෙන්නේ ඔක්කොම ජීවිතය සහ මරණය මේ කය නැති වෙන එකනේ. ඒකට නෙමෙයි ඔක්කොම අපි මේ අරසවල් යොදාගෙන මැස්සෙක් වහන්න දෙන්නේ නැතුව කැස්සක් ඇහෙන්න දෙන්නේ නැතුව රකින්න හදාන්නේ. නමුත් එක චිත්තක්ෂණයක් ඉන්න පටන් අරගත්තොත් දැන් නම් මේක ඔක්කොම මම කියලා එකක් හොයන්නත් බෑ. කයකුත් නැහැ, අරමුණකුත් නැහැ. අනේ මේ වෙලාවේ දැන් ඉතින් මේ මමම මටම පේනවනේ මරණේ. අන්නේකදී නොසැලී ඊගාට මොකද්ද කරන්න ඕනේ? ඇයි මෙහෙම උනේ කියලා මොකුත් නැතුව මෙන්න මේක පිළිගන්න පුළුවන් නම් ඒක කටුකුරුද්දේ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. තමන්ම තමන්ගේ මිනිය දැකලා තමන් තමන්ගේ මිනිය මත මරණානුසතිය කරනවා. හිතාගන්න බටේට ඔළුව දාලා අත් දෙක තියලා බඩ උඩ ඔන්න දපලා තිනවා. දැන් තමන්ම ඉනවා තමන්ම ළඟට ගිහිල්ලා ආනේචාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ තේ සංූප සමෝ සුකෝ කියලා ගාතාවකින්. තමන්ගෙම මිනියට තමන්ම මරණානුසතිය කරනවා. ජීවනසට ඊට පස්සේ නැගිටට පස්සේ අතප්පය කැඩුනායි කියලා තුවාල වුණා කියලා කුඩල්ලෙක් කෑවා කියලා මොනම ගාණක්වත් නැහැ. මොකද එයා චිත්තක්ෂණයකට මේක දෙන්න ලෑස්ති. ඒ නිසා ඒ බොජ්ජංග ධම්ම මට්ටමට යනකොට මේක පරියන්කේදී 10 15 සැරයක් එනවා. මට මම කියලා මේ ඇතුළ පිටත කියලා සීමාවක් නැහැ. කයක් කියලා දැනීමක් නැහැ අරමුණක් නැහැ සතිය තියෙනව නැහැ දන්නේ සංඥාව තියෙනව නැහැ දන්නේ වේදනා තියෙනවද නැහැ දන්නේ ඒ වෙලාවේ Tamanට තේරෙනවා දැන් ඕනේ නම් දැන් මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ ආ මේ වෙච්ච දේ හොඳයි මම දැන් විශ්ව ශක්තියට දී වෙලා ගිහිල්ලා ඉවරයි මම ළඟ මොනවත් මේ මම කියා ගන්න දෙයක් නැහැ හැබැයි නැති වෙලත් නැහැ අර පීඩිතක තිබ්බ පෙට්‍රල් ටිකක් හුලකට දාගෙන ගියා දැන් එතන පෙට්‍රල් නැති වුණාට පෙට්‍රල් වලට මොකුත් වෙලා නැහැ. පෙට්‍රල් ලෝකයේ වාතයත් එක්ක එකතු වෙලා. එහෙනම් තමයි පොඩි වෙලා තිබුණේ මේ මැස්සෝ ටිකක්. ඒක වැඩම විසිරලා ගියා. දැන් මෙතන වදේ නැහැ. ඒ වුණාට මේ මැස්සන්ට මොකුත් වෙලා නැහැ. මෙන්න මේ වගේ Tamanට තේරෙනවා නම් මේ මේ භාවනාව එක තැනකදී මේ මමිය කියලා හිතාගත්ත මේ ඒකකය මමිය කියලා ගත්ත මේ කුඤ්ඤේ සලකුණ ආඩේ මොන විදියෙන්වත් අල්ලන්න බෑ. ඉතින් අර බය තියෙන කෙනා, පාළුව දන්න කෙනා, කම්මැලිකම හිතන කෙනා හිතන නැද්දකින් විතරක් හරිම පාළුයි අරමුණකුත් නැහැ මොකක්වත් නැහැ කියලා. නමුත් බොජ්ජංග ධර්ම දන්න කෙනා, Nirodhe කියන එක දන්නේ කෙනා දන්න මේ හොඳට තිබුණු තැන ඉඳලා මෙතෙන් ආවේ. ඊයේත් ඔහම වුණානේ. අදත් වෙච්චාවයි. ඒතකොට තමයි තේරෙනවා දන්නා තැන සිට නොදන්නා තැන. කියන්න පුළුවන් තැන සිට නොකිය කියන්න බැරි තැනට සක්කාය දිට්ඨි තිබුණ තැන ඉඳලා සක්කාය දිට්ඨි නැත්තන්ට යනවා. මම තහ මම නොවේ කියන සීමාව තිබුණ තැන ඉඳලා සීමාව නැත්තන්ට යනවා. ආන්න ඔය ගමන අවුරුදු 7ක් යන්නේ ඒක හරියට අල්ලගත්තොත් ඔක බොහොම ඉක්ම නමුත් මේක අගය කරන්නේ නැත්නම් එයාට බුද්ධියක් නැහැ. Nirodhe අගය කරන්න දන්නේ නැහැ. මොකද අපි පුරුදු කරලා තියෙන ගොඩ ගහලා. අපි පුරුදු කරලා තියෙන රැස් කරලා. අපි පුරුදු කරලා තියෙන රැස් කරපු දෙයට සාපේක්ෂව මම බොහෝසත් දුප්පත් කියන්න ගියේ. දැන් මේ දැක දැක දැක දැන ගෙවන් වීම හිතන්න කවදා හරි යා විනාඩි 10 15ක් භාවනා කළා නැත්නම් විනාඩි 35ක අතර භාවනා කළා මේ ආස්වාද ප්‍රසවාසයේ ගෙවන් වෙන තැන්නම කියලා ආ යන්තම් මට මේ ඇති සහ නැති අතර අජාතයෙන් ජාතේ හට ගන්න හැටි ජාතයෙන් අජාතේ හට ගන්න හැටි ඇති දේ නැති දේ ඔප්පු කරන හැටි නැති දේ ඇති කරන ඔප්පු කරන හැටි කියලා මේක දැකගත්තොත් එයාට කියන්න පුළුවන් එහෙනම් ප්‍රස්වාසයක් ඉවර වෙනකම් බලන්න හිටපන්. නැත්තම් හැකිලීමක් ඉවර වෙනකම් බලන්න හිටපන්. පිම්බීමක් ඉවර වෙනකම් හිටපන්. ඒ බිම්බීම ඉවරත් ඕකම තමයි තියෙන්නේ. ඔකට විනාඩි 15ක් යන්නේ එක හුස්මක් අරගෙන ඒ හුස්ම ගෙවන් වෙන තැනටම ගිහිල්ලා බැලුවොත් ගෙවන් වෙලා මමයා මැරිලා ආයෙ මමයා උපදිනවා. අන්නේ හිස්තන වළක්කන එක තමයි තෘෂ්ණාවෙන් කරන්නේ. අන්නේ හිස්තන පෙන්වන්න දෙන්නේ නැතුව පන්නන එක තමයි අවිද්‍යාවෙන් කරන්නේ. ඉතින් යෝගාවචර චීන කණ්ණාඩියක් දාලා මේ ගත්ත අරමුණ ඉවර වෙනකම්ම බලනවා. බලලා එතකොට ඔන්න ගැස්සිලා යනවා අල්ලගන්න බැරි වෙනවා. ඊගාව සැරේ ඊටත් වැඩි ලෑස්තිලා යනවා. තවත් පොඩ්ඩක් තවත් චිත්තක්ෂණයක්. තවත් පොඩ්ඩක් තවත් චිත්තක්ෂණයක් වශයෙන් අර ගිවන් වීම, ක්ෂය වීම, වැය වීම, Nirodhaය, ඔස්සග්ග පරිණාමි දෙන්න ලෑස්තිලා බලන්න හිටියොත් පුදුමාකාර ලස්සන සුන්දර දෙයක් තියෙනවා. ආරම්භය සුභයක් වුණත් අසුභයක් වුණත් ආස්වාසිය වුණත් පිම්බීම හැකිලිම වුණත් ගෙවන් වීම නම් හැම දෙයකම සමානයි. හොඳ නරක හරි වැරදි ස්වර්ණ දුබ්බන්න කොයි දේ පටන් ගන්නකොටත් මුණති තියෙනවා හොඳ නරක. නමුත් ගෙවන් වීම ඔක්කොගෙම තියෙන එකම රසයයි විමුක්ති රසය. ඒක මේ ඕනම අරමුණක තියෙනවා. මුළු සංසාරේ කියන්නේ ඒක නොදක මුලයි මැදයි දෙක විතර බල්ලා අග දකින්න ඉස්සලා තව එකක් අල්ලනවා. තෘෂ්ණාවයි. අවිද්‍යාවයි. ඒ නිසා මේ දැකපු දේ මුලමෙත දැකපු දේ ඉවසාගෙන ඉඳලා ගෙවෙන කම්ම ඉඳලා බලන්න පටන් අරගත්තොත් අර පැය විනාඩි 45ක් 50ක් ගිහිල්ලා දැකපු මේ ගෙවන් වීම යාට හැම ආස්වාස් ප්‍රසවාසයක් කරාම හැම පිම්බීම හැකිලිමක් කරාම හැම වමක් දකුණක් කරාම බත් පිටක් පිටක් පාසා බුරු වතුර පිටක් පිටක් පාසා තමන තමන පියවරක් පියවරක් පාසා මේ ගෙවන් වීම තියෙනවා මේක මොන හෝනියමකින් වැහිලා තියෙනවද කියන්න බෑ. අපි දකින්න කැමති නෑ. ඒක බුරුමේ පන්දි ස්වාමීන් වහන්සේගේ උපමාවක් කියනවා. අපි කාටුන් චිත්‍රපටියක් ප්‍රොජෙක්ටර් එකට දාලා පෙන්වන වෙලාවේ ඒ චිත්‍රපටියේ ඉරිකැලිටිකින් මේ සත්තු ඇඳිනවා වගේ දුවනවා වගේ ඇනිමේෂන් එකක් එහෙම නැත්නම් මේ ක්‍රියාකාරී තත්වයකටපත් වෙන්නේ ඔය තහඩු දෙකක් මැද රූපත් තහඩු දෙකක් මැද චාරණ චිත්‍ර දෙකක් මැද අන්ධකාරයක් විහිදෙනවා. ඒ තිරේට අපිට කවදාකවත් අන්ධකාරේ පෙනෙන්නේ නැති නිසා අන්ධකාරේ නොදැනෙන නිසා අර රූපත් අහඩු ඇවිල්ලා ඊගාව රූපත් අහඩු එනකොට අරකම තිබුණු අත ඉස්සුනා වගේ පේනවා අපිට මේ දෙක අතරමැද තියෙන අන්ධකාරය දැක් ගන්න බෑ හැබැයි ප්‍රොජෙක්ටරේ ගලවලා බලනකොට පේනවා ආලෝක ධාරාවක් ගිහිල්ලා අන්ධකාරයක් විහිදුවල ආය ආලෝක ධාරයක් හරහා තමයි මේ චරණ චිත්‍ර හැදෙන්නේ. ඒ නිසා අපිට භෞතික විද්‍යාව උගන්වන සර් අපිට කිව්වා චිත්‍රපටි බලන්න ගියාම අපි යන්නේ ඉතින් ගැලරියටම තමයි ඒ දවස්වල යන්නේ 7:60යි. ඉතින් කට්ටිය කියලා ඕක කරන බලන්න. ඊට පස්සේ බලන්න ගිහිල්ලා කිව්වා මේ රූප ධාරු දෙකක්ම තියෙන අන්ධකාරය බලන්න උත්සාහ කරන්නයි කියලා. ඉතින් තතමගන මේක උත්සාහ කරනකොට චිත්‍රපටිය රස විඳින්න බෑ. අලි පුදුම වැඩක් එන්නේ මේ චිත්‍රපටිය රස විඳිට නම් අන්ධකාරය අමතක කරන්න ඕන. අන්ධකාරයේ හොයන්න උත්සාහ කළොත් චිත්‍රපටියේ මනාපමනාප ගතිය, ශෝකාන්ත දුක්ඛාන්තේ බලන්න බෑ. ඒ නිසා සිංහල චිත්‍රපටි බලනකොට අනිවාර්යයෙන් මේක බලන්න මොකද නැත්නම් ඉසේකක් කොමෙන්. චිත්‍රපටිය බලන්න දෙයක් නැහැ. දැන් හොඳම දේ තමයි මැද තියෙන අන්ධකාරය බලන්න උත්සාහ කරන්න. මේක තමයි නිරෝධ සත්‍ය කියන්නේ. හැම දෙයක්ම 100%ක් නිරුද්ධ වෙලා තමයි ආයෙ මතුවෙන්නේ. නමුත් අපේ තියෙන කෑදරකම වැඩි වෙන නිසා නිරෝධය බලන්න ඉස්සර වෙලා ඊගාව බලන මතුවීම බලනකොට මේකේ පැවැත්මක් පේනවා. හැබැයි අර හැම එකකම ඉවර වෙලා යන නිරෝධය වළක්කලා ඊගාව මතුවෙන ස්වල්ප චිත්තක්ෂණයකට පස්සේ මතුවෙන ඊගාව අරමුණට ඇති රාගය නිසා මේක 100ක් ගෙවිච්ච බව දැකන නිසා කියනවා නැවතිල්ලේ අරමුණු අඩු කරලා සතිය වැඩි කරන්න කියලා. එතකොට එක වෙලාවක පේනවා හැම අරමුණක්ම ඇවිල්ලා ඊගාවට අරමුණට යන්න ඉස්සලා ඉස්තරක් තියෙනවා. කොච්චරද කියනවනම් එක ආස්වාසයක් ඇතුළත ආස්වාස ලක්ෂ ගණනක් තියෙනවා. මේක ගැස්සි ගැස්සි ගැස්සි ගැස්සි තමයි ආස්වාසයේ සිද්ධ වෙන්නේ. ඒ හැම දෙකක් මැදම මේ වගේ ඉරි පැන්නුමක්, මල් පැන්නුමක්, අන්ධකාරය නොපෙන්වා යෑමක් සිද්ධ වෙනවා. ඒක දිහා බලලා මේ පෙන්නන හොල්මන පැත්තක තියලා මේ දෙකක් අතර මැද තියෙන නැත්නම් ආස්වාස් ප්‍රසවාස දෙකක් අතර මැද තියෙන හිස්තන වගේ එකම ආස්වාසේ වුණත් පේන මේ හිස්තන බැලුවොත් යාට ඝන විනිබ්බෝගය කරා කිච්ච ඝනේ කැඩුවා විසිතුරු කරලා බැලුවා පතුරු ගහලා බැලුවා කියන කතාව දැක්කොත් අපිට තේරෙනවා මමයා ඉන්නේ මාන්නේ එන්නේ මේක ඝණයක් වශයෙන් දැක්කොත් තමයි. මේක පතුරු ගහලා බැලුවොත්, විසිතුරු කරලා බැලුවොත් බලන අරමුණෙත් ඉලපතක කූරු ටික ගැලවිලා ගියා වගේ. ඝන විනිභෝගයක් වෙන අතර මමයා කියන එකෙත් ඝන විනිභෝගයක් වෙනවා. ඒකට අපි බයයි. මේ කය නැති වෙයි කියලා ජීවිතේ නැති වෙයි කියලා. ඒ නිසා පෙන්නන විමුක්තිය විමුක්තියගේ පැත්තක දාම Nirodhaය නොදකින්නයි මේ ජීවිතයේ ආලවට්ටම තියෙන්නේ. භාවනාදීක පෙන්වුවාට පස්සේ එයා යම් ආකාරයකට මේ දැකපු Nirodhaය මතු කරගන්න ආසුලුව, ඉස්මතු කරගන්න ආසුලුව, ඔප්නංවා ගන්න ආසුලුව ගත කරන ජීවිතය කියනවා නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව කියලා. නිසා Nirodhaය මොහොතකටවත් දැක්කේ නැති කෙනෙකුට ප්‍රතිපදාවක් නැහැ. ප්‍රතිපදාව තියෙන චිත්තක්ෂණ වශයෙන් දැකලා හැම තැනකදීම මේක දකින්න එහෙව් දෘෂ්ටියකින් සිද්ධිය දිහා බලන්න. මේක බිඳි බිඳි යන එකක් මෙතන තියෙන්නේ. මේ ප්‍රොජෙක්ට් එකෙන් පෙන්න දේ ඒකාන්ත දීර්ඝ ආලෝක ධාරාවක් නැහැ. කඩ කඩ විවි යන ආලෝක ධාරාවක් තියෙන්නේ. ඒ නිසා චිත්‍රපටිය දකින්න දෙක අතර මැද තියෙන අන්ධකාරය බලන්න ඕනේ කියලා බැලුවොත් මේ කාම ලෝකයේ විවරණ වෙන්න පටන් ගන්නවා. චිත්‍රපටියේ ශෝකාන්ති දුක්ඛාන්ති නැති වෙලා තමයි තේරෙනවා මේක චරණ චිත්‍රයක් බවටපත් වෙන්නේ මේ ක්‍රියාශක්තියක් පාඩපත් වෙන්නේ අර අතරමැද තියෙන හිස්තැන් අවිද්‍යාව සහ තෘෂ්ණාව නිසා වහහෙලාගෙන දිගට ගලන ගමනක් වෙන්නවා. ආනේ ඒ ඒ දිට්ඨියට ඒකේ අද්දිට්ඨිය කියලා තමයි කියන්නේ. ඉතින් අපි සාමාන්‍ය සම්මාදිට්ඨිය කියලා කියනවා. අන්නේ සම්මාදිට්ඨියෙන් බැලුවොත් අපි සංකල්පකින් බැලුවොත් සංකල්පයට ඕන දේ පේනවා. අපි සම්මා සංකල්පයෙන් බැලුවොත් මේක බලන්න දෙයක් නැහැ. බුදුජානන්සේ සඳහන් කළා තියෙනවා නාලං සබ්බේ ධම්ම නාලං අබිනිවේෂය. මේ ලෝකේ තියෙන මොනම දෙයකටවත් වැදගෙන මමයි කියා ගන්න වටන දෙයක් මේකේ නැහැ. තියෙන්නේ එහෙම දෙයක් තියෙනවා කියලා මොඩකමින් බැලුවොත් තියෙන. එහෙම දෙයක් නැහැ. සම්මාදිටි සම්මා සංකප්පය බැලුවොත් මේක කොහොම තිබුණත් මරණයදී ඔක්කොම නැති වෙනවා. මේ ඔක්කොම තියෙන නාටකමට විතරයි කියලා ඊට පස්සේ විතරයි යාට සම්මා වාචා කතා නොකර ඉන්න එක වටිනාකම තේරෙන්නේ එදාට තමයි. අපි මේ මෙතෙක්කල් කතා කරලා තියෙන්නේ මේක නොදැන තව අනික් කට්ටියත් ඒ වගේ මෝඩ රැලක් එකතු කරගෙන ඒගොල්ලෝ ඒගොල්ලෝ Taman දන්න මේ මෝඩ රාජ්‍යයේ රජ වෙන්න කරන කතාවක් අර බුදුජානනාංශය කරන කතාවල වල එහෙම වල්පල් නැහැ. උන්වහන්සේ මේ කතා කරන්නේ කතාව හරහා තමයි. ඒකෝර තියෙනවා අපි මෙතෙක්කල් කතා කරුවේ අපි දන්න දෙයක්ද? අත්විඳපු දෙයක්ද? ප්‍රත්‍යක්ෂ කළ දෙයක්ද? එහෙම නැත්නම් ණයට ගත් එකක්ද? ඊට මීට වෙන නරකද කතාව පැත්තක තියලා මේ වෙන දේ බලන එක. ඒ නිසා අපි බෝඩ් ගහලා තියනවා තමයි නෝබල් සයිලන්ස් කතා කරන්න එපයි කියලා මොන જાතිකටවත් බෙලි කටුමල්ලු හෙල්ලු වගේ කච කච කච කච කච කච කච කච කච තමයි. මොකද කරන්නේ ඉතින්? ඒ භාවනා කරන්නේ නැතුව ඉතින් දෙන්න බෑ. භාවනා කරුවේ නැත්නම් කතා කරුවේ නැත්නම් උන වගේ. දැන් හෙට ගෙදර ගියාට පස්සේ පොඩ්ඩක් හිතන්නකෝ. හෙට මේ වෙනකොට පොඩ්ඩක් හිතන්නකෝ. අරක දෝරේ ගලපුවාම වැවක ඉවර කරන්න ගියා වගේ බක්කාලා යන්න පටන් ගන්නවා කතා කරනකම් හදිසි. ඒගොල්ල කියනවා ගෙදර ගියාම ආවනා හරියන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ සතිය පිටන්නෙත් නැහැ නේ. දුක් කරදර එනවනේ. ඉතින් නෑවිත් මොනව කරන්නේ? අර මෙතෙක් කරන හිටපු සම්මා වාචාව බෙල්ල බෙල්ල කඩලා ගියා. සම්මා කම්මන්ත සම්මා ආජීවී මොන විදිහේ ජීවන රටාවකින්ද අපිට මේ අලුතෙන් දුක් ඇති නොකර තියෙන දුක් ගෙවන් වෙනවා දකින්න පුළුවන් කිව්වොත් විශ්වාස කරන්නේ කවුරුවක්වත් හොන්තම ජීවන රටාව තමයි හිඟා කණේ. පිටුසිඟා වඩින්නේ. කවුරු හරි තම්බලා දෙනද බතක් කාලා අනේ වාදනාව කියලා උන්දට වැඳලා භාවනා කරන්නේ. ඕගොල්ලෝ දන් දෙන්න උනන්දු වුණාට අනේ දෙන්න එහෙම නොකර ඉන්න එපා දෙන්න ඒක ප්‍රශ්නයක් නැහැ. බලන්න දාන්න ටිකක් කාලා වැත්වලා භාවනා කරනකොට තියෙන සූස්තිය ජොලිය ආශික්කක හෙට ගියාට පස්සේ ඕන ඕන විදිහට උයාගෙන රැයට කාලා බුදිය ගත්තාම උදේ වෙනකන් නරක හීන පේනවා කුණු කෙල එනවා දත් මිටි කනවා ඒකට හරිය ආසයි මොකද දැන් දවස් ගානක රැයට කෑම හම්බුන්නේ නැහැ දැන් සැලසුම් කරගෙන ඉන්නේ ගිය ගමම ඩිනර් එකක් ඕගනයිස් කරන්න ඕනේ කට්ටියට හරි ගස්සලා දෙන්න. ඉතින් මේ සම්මා ආජීවයේ මෙහෙම බුදුහාමුදුරුවෝ මෙච්චර ලස්සන රජගෙන් එළියට බහලා පාත්‍රයන් ඉවා කනවා පෙන්ලා දීලා තියේදී අපි අපේ දරුවන්ට මොකද්ද පෙන්වන්න හදන්නේ? උඹ පුතේ සිවිල් සර්වන් කෙනෙක් වයන්. උඹ දොස්තර කෙනෙක් වයන්. උඹ ඉංජිනේරු කෙනෙක් වයන් කියලානේ අර යකාර පෝරකේට තල්ලු කරන්නේ. තියේ ඉඳ ගැලවිල්ල. ඉංජිනේරු කෙනෙක් කරුවයි කිය. අර අම්මලාට තාත්තලාට කරරන්න බැරි හීන ලෝකෙට දරුවෝ තල්ලු කරලා. උන් අපාගත කරනවා. ඊට පිට නරකද කමන්නේ ඉංජිනේරයා මොන ජීරුවෙක් වුණත් කමන්නේ පොඩ්ඩක් සතිමත් වෙලා කියලා අම්බෝ කෙල්ලෙකුට කොල්ලෙකුට භාවනා උගන්නන්න බුදුම බයයි දෙමාපියෝ ඒ මොකද ඊට පස්සේ ආය අම්මා අප්පා කින්ද යන්නේ ඌ ධම්මජීව හමුතු කින්ද විතරයි යන්නේ ඊට පස්සේ අම්මලාට වෙන්නේ දික්ක සාද වෙන එක ඉතින් ඒක නිසා මේ නාකි නාකිච්චන්ට කියලා දුන්නට වැඩක් නම් ඇති වැඩක් නැහැ මං හිතානින්නේ අඩු ගානේ උන් ගෙවල් වලට ගිහිලා අර පොඩි උණ්ඩ පොඩ්ඩක් මේක කියලා උඹලා බණ භාවනාව ටිකක් කරපල්ලා සතිය වැඩපල්ලා කියලා කියවෙයි වැරදිලාවත් කියවෙයි කියලා පොඩි තැකයක් මට තියෙනවා හිතලා නම් කියන්නේ ඒක මම දන්නවා ඒ මොකද ඕගොල්ලන්ගේ ජීවන රටාව හදලා තියෙන්නේ ලෝකයා අඬවන්න, ලෝකයා පිනවන්න, ආලවට්ටමකට. අනේ කරුණා කරලා බුදුහාමුදුර පොඩ්ඩක් ආදර්ශයට ගන්න. එතකොට විතරයි බුදුහාමුදුර කියනවා ජීවන රටාව හරියන්නේ නැත්නම් කවදාකවත් වීර්ය කරන්න බෑ. ජීවන රටාව වැරදි නම් මිච්ඡා විරිය තමයි වැටේ. මිච්ඡා වායාම. ඉතින් අපි උපදන්න දෙකල බිරිකුවා වගේ වෙහෙස. ජීවන රටාව හරිනම් ඇති වෙන්න අපිට ශක්තිය තියෙනවා. ඇති වෙන්න ව්‍යායාම කරන්න පුළුවන්. ඒ ඒ වෑයමට සාපේක්ෂව තමයි සතිය ඉන්නේ. විශේෂයෙන්ම ආරම්භක සතිය. පහු වෙනකොට නම් වීර්යයක් නැතුව සතිය ගන්න පුළුවන්. එතකොට සමාධියක් එනවා. ඒක නිසා මේ සම්මා දිට්ඨි ඉඳලා ඒ ප්‍රතිපatti මාර්ගයේ Nirodhe දැකපු කෙනෙක් විසින් සකස් කරගත යුත්තක් මිස සුපර් මාකට් එකේ ගිහිල්ලා ගන්න හම්බෙන්නේ ආර්ය ස්ථාංග මාර්ගය. ආර්ය කරපේක අරගෙන මෙයාට කරන්නත් බෑ. මේ ළඟදී අර ඊමේල් එකක් එවපු කෙනෙක් මට ලියලා තියෙනවා. මේ ජීවන ගමනේදී සංසාරේදී අපි සංසාර විභාගෙන් මේ ජීවන ගමන කියන විභාගෙන් අපි පේල් වෙන්නේ කොපි කරන හිඳයි. අනුන් කරන දේවල් කරලා කවදාවත් නිවන් දකින්න බෑ. අපි අරයගෙන් අහනවා මෙයා කියන්නේ තමන්ගේ ක්‍රමේ දැනගන්න ඉස්සලා නිරෝධය දකින්න ඕනේ නිරෝධයට බාර තමන් හදාගන්න ඕනේ හදාගත්තට පස්සේ ඒක අලුත්ම අලුත් එකක් ඒක බුදුරජාණන්සේ දෙන එකක් නෙවෙයි. හැබැයි තියෙනවා තමයි වචන වගේ සම්මාදිටි සම්මා සංකප්ප කියලා. ඒකට පණපවන්නේ Taman එදාට තේරෙයි. ඒ නිසා මේක මම්ම සකස් කරගන්න එකක් මිසක කවුරුත් කරන්න බෑ කියලා අර Tamanගේම අත්දැකීමට Tamanගේම ඉතිහාසෙට එනසන් තමන්ගේම වැරදි වැරදි ඇති කරගත්ත සතිය මිස වෙන කෙනෙක් පිළිබඳව නික්‍රමට මට කියන්න හිතනවා ඒක මම හිතන්නේ වරදොලා තේරුම් ගන්න වෙන්නත් පුළුවන් භාවනා කරන්න කරන්න කරන්න කරන්න බුදුජාන් මාසයේ මත රඳා පැවතිල අඩු වෙනවා ධර්මයෙන්තර රඳා පැවතිලත් අඩු වෙනවා සංඝයාම රඳා පැවතිලත් අඩු වෙනවා තමන්ම තමයි තමන් රඳා පැවතිල තමන්ගේ සීලේ ඒ සීල විශ්වාස කරන පටන් ගන්න පස්සේ මේක එන්නේ එන්නේ එන්නේට වැඩි ඉතින් අද අපි ඉවර කරන්න හදන්නේ අවධාන ධර්ම දේශනා. ධර්ම දේශනා වලිය එකක් නිමාව. ඉතින් මම හිතනවා ඇති වෙන්න අඩුම කැඩුම තියෙනවා. ඇති වෙන්න උපකරණ තියෙනවා. මේක පෙළ ගැහිලා. පෙළ සකස් වෙලා එන එක ඒක සම්පූර්ණ අහඹයක්. නමුත් කොයි වෙලාවෙ කාට වෙයිද කියලා කියන්න බෑ. ඒ නිසා කවදාකවත් දන්න පාරක ගිහිල්ලා මේක ගොඩ එන්න බෑ. මතුවෙන ඕනෙම දෙයක්. ඉදිරියට ඉදිරියට වෙන ඕනෙම දෙයක් දරා සිටීමේ ශක්තිය වැඩෙන ගතියක් තියෙනවනම් ඒක හිතා ගන්න මේ අපි භාවිත කළ යුතු වැඩි යුතු ධර්ම අතර අපේ අතර වැඩෙනවා. ඒක ඉක්මන් කරන්න යන්නත් එපා. ඒ වගේ මේක බාධා කරන්නේත් නැතුව නිසිනින්ද ඒක හිමීට වැඩෙන්න ඉඩ දුන්නොත් බුදුජානන් වහන්සේත් එක්ක ජේතවනාරාමයේ අපි ඉපදිලා නැති වුණාට ධර්මයේ හරියට ක්‍රියාත්මක කරන පටන් අරගත්තොත් අපිට කිසි බාධාවක් නැහැ. ඒ බවට ලෝකයානං චර්චුරු ගාන බව හැබෑව. නමුත් මේ භාවනා කරන පිසක් ඒකට පූර්වාදර්ශයක් වෙලා ඒ ගත කරන ගත කරන හැම වෙලාවකම මේ සාසන සම්පatti කර භාවයෙන් ආඩ්‍යව ගතකරන තමන්ම තන වඩා ගන්නලද මේ චතු මේ අතර සතිපට්ඨාන ධර්මය ගමනට හැරමිටියක් එහෙම නැත්නම් සත්පුරුෂ සංසේවනයක්, කල්යාණ මිත්‍ර ආශ්‍රයක් කරගෙන ඉදිරියට යන්න මේ ධර්ම දේශනාවත් ධෛර්යයක්, ශක්තියක්, බලයක් පාටපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. ශිරු දිනාටම අපේක්ෂා කරන්නා වූ සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා